සම්බන්ධ කරන අපි සෑම සෙනසුරාදා දවසකම උදේ 7:00 ඉඳලා 9 වෙනකන් ධර්ම සාකච්ඡාවක් පවත්වන චාරිත්‍රාක් තියෙනවා අදත් අපිට ධර්ම සාකච්ඡාව සඳහා සෙනසුරාදා දවසක් ඉදිරිපත් වෙලා තින්නේ අපි කාලේ මුල් විනාඩි ස්වල්පය අපිට අදාළ ව්‍යවස්ථා ශීපත් කර ගැනීම වැඩපිළිවෙලකටයි යෙදෙන්නේ ඊගාවට වාරයේ පැමිණිච්ච ධම්මපද ගාතාවක් අනුව අපි සාකච්ඡාවට පෙළඹෙනවා මේ සාකච්ඡාව පිරිසේ අභිමතයේ පරිදි විවෘත ධර්ම සාකච්ඡාවක් වඩපත් කරගන්නට අවස්ථාව අපිට ලැබෙනවා. බොහෝ විට මෙල්බන් පිරිසත් ඒකට එතකොට සම්බන්ධ වෙනවා. ඒ ආකාරයෙන් අපි 9 වෙනකන් ඔර්ලුවිසු පැය 9 වෙනකන් ධර්ම සාකච්ඡාට දෙන එකයි කෙරෙන්නේ. ඉතින් මේ විස්තරය අනුව අපිට මුලින්ම තියෙන්නේ අදට නියමිත ව්‍යවස්ථාව සීපත් කර ගැනීමයි. ශිර දිනාගේම දැන ගැනීම පිණිස මම යෝගාශ්‍රමීය ව්‍යවස්ථාවේ දෙවෙනි කොටස කියවනවා.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 නවට්ටති හසන්තේ නගන්තුම් චේව නිසීදිතුම් වත්තුස්මින් හසනී අස්මින් මිහිතමත්තන්තු වට්ටති යුහෙයින් ආරාමේද ගමේද සුදුස් කරණක් වොත් මද සිනහාවක් මුත් මහත් කොට හඬ නගා සිනහව නොකළ යුතුය සල්ලේඛං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කපියේන කාතබ්බානාමිසත්තාය ලෝලතායුහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝබලු හැමදමින්ද කඳ දුම් මල් පහන් නෑදෑපුදමින්ද තැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩු අඩුපාඩු කීම ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහල් සංගුණ සහ ආදර ගෞරව ඇතිව නැගී නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුයි. දරුවන් නැගාලා ආදරණ දක්විය යුතුයි. අණ්ඩයට බාධා ඇති වෙනසේ නොහැදෑරිය යුතුයි. Tamange යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන් තර්ජනාදී නොකරනු. වැඩි මහල්ලා නොවිචාරා නොකල යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණ ඇතුළත කලහාදී පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳවද ශාස්ත්‍රයේ පිළිබඳවද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිමහල්ලන් නොවිච වැඩි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයකට නොබැසීන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝබන්තෝ වනං රාජානෝ මුත්තාමනි විභූසිතා යථාසෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහෙයින් සීලාභරණයම මුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකල යුතුය අත්ථ කිලම ථාන යෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදී වර්ධනය කොට ශාරීර සෞඛ්‍ය අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති ඊලංකම් ආදී සුදුසු කරුණක් නැතුව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය බහැර ගමන් නැවැත්විය යුතුය පැහැර හැරියනෝගේ කරුණක් පැමිණි කල්ලි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතුව නැහි. සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකින්නාතු තාංගාදීය. දුතාංගාදීය ආචාර්ය උපාධ්‍යාදීන්ට මුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය. නාම්බික්කවේ කේනච පරියායන ජාතරෝපරයතං සාදී තබ්බං ඊ වදාළ බැවින් තරන් රෙදී මුලම තල් පෙළ ගැනීම මුදල් සම්මාදන් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදී මුදලට දීම අර මුදල් පිහිටවීම මුදල් අනමුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාල මුදල් තන්පත් කිරීම ආදී කිසිම සැටියකින් හෝ මිල මුදල් පරිහරණය සම්පූර්ණ බල කීසිතිය යුතුය පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතන වලට අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස සම්බන්ධ නොවිය යුතුයි. අනවසරයෙන් යමෙක් ගියේ වීනම් නැවත භාර නොගත යුතුයි. යෝගාශ්‍රමී කාර්ක සභාවේ යන්තම් ඇතිවම අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුයි. එසේ නොමැතුව හිතමතේ ඉදි කරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුයි. විහාරාධිපති තරඳුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාවට අයත් වන සී ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකඩම් පවරානුගත යුතුය. නැවතී සිට තැනකින් අන්තනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසරපත්යක් රැගෙන යා යුතුය. සේරිචාරි වැවිදින අකීකරු ශිෂ්‍යයන් කාර්ක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගරණ ලේඛනයක් වර්ෂය අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකාධිකාරින් වහන්සේ විදිහට කළ යුතු බැවිනුත් උපසම්පන්නාන උපසම්පන්න ප්‍රකාශපත්‍ර ලියාපදින කිරීම පිණිස මාසයක් තුළ ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සීනාසනයන්හි පැවිදි වූදු පැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු ශාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාර්යසභාවට ඉදිරිපත් කළ යුතුය. ආරූප සම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණික සම්ප්‍රදාන කූලෝ යෝගාශ්‍රමයේ ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයට ඇතුළත් නොකරගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී සාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේකයන්ට අනුවැතුම සිදු කළ යුතුය. යෝගාශ්‍රමයේ සීල සේනාසනයන්හි යෝගාචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථයේ සිහි ගැන්විය යුතුය. මෙහි નિયમિત වයස්තාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයන්ට තුන්වැල දක්වා ආවාද කොට වරදෝගේ අත්පතේ සටහන් කළ යුතුය. නැවතත් වරදේ යෙදෙනම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඩුවම් පමුණවාගත යුතුය. යෝගාශ්‍රමයේ කතිකාවත නිමි. අපි ඒ කියවන්ට යෙදුනේ යෝගාශ්‍රමයේ කතිකාවතේ දෙවෙනි කොටසයි. ඒකෙන් අපි පළවෙනි අංකය સમાપ્ત වෙනවා. ඊගාව දවසේ අපිට තියෙන යෝගාවචර දිනචරියාව කීම කියන සීපත් කිරීම මේ වෙලාවේ කරනවා. ඊගාවට අපි ආරාධනා කරමු බාලපොත්තු වෙමු. ධම්මපද ගාතාවක් අනුව ධර්ම සාකච්ඡාව ඉදිරියට යනවා. කොහොමද ඉඳ විද්‍යා අවිද්‍යාව නැමැති උගුල අගුල උපුටා සිංසස් දහම් දත් තැනත්තා බ්‍රාහමණය අය හොඳයි අපි මේ විවස්ථා කීමේ වැඩ පිළිවෙල දැන් ධම්මපද ගාථාවටයි මේ අවකන් දෙන්නේ නිසා ඔතනදලා සම්බන්ධ වෙන්නේ නෑ එනවාද බලන්න. මේවයි තාන්න සොඳ දැනෙනවා. ක්‍රෝධ නැමැති රහනද අනුන් කල වැඩ අවැඩ අනුන් කල අවැඩ නැවත නැවත සිත්තිලා වෙලන ගති ඇතිව පවස්නා හේයින් ක්‍රෝධයයි කිව් දැඩි රහනද තණ්හා නැමැති වරපටද සතුන් බොහෝ කල සසර බැඳ තබන ගති ඇතිව පවත්නා හේයින් තණ්හාවයි කිය වූ වරපටද අනුසය සහිත වූ මහදමද සිය සතන් නිදිගත් වුන් වැනි වූ දරුණු කෙලෙස් සහිත වූ මිසදිටුයයි කිය වූ මහදම් වැලද සිඳ දැමු උදුරා හරන ලද අවිද්‍යාව නැති හිඳිභාව ඇති සිව්සස් දහම් තත්ත්ව පරිද්දෙන් අවබෝධ කළ ඒ තනත්තා රහත් පුඟුල් හට මම බ්‍රාහමණයයි කියමි නන්දින් ක්‍රෝධ නැමැති රහණය ක්‍රෝධය මෙරමා අනුන් කල අපකාරය අවැඩ නැවත නැවත සිත්සීලා වෙලන ගති ඇතිව පවස්නාහීන් රහණක් හෝ යතක් බඳිය වරත්තං තණ්හා නැමැති වරපටය තණ්හාව සතුන් සසරම බැඳ තබන ගති ඇතිව පවස්නාහීන් වරපට බඳිය සහනුක්කමං අනුසය සහිතවය අනුසය නම් සිය සතන්හි නිදනුන් වැනි දරුණු කෙලෙස්ය තණ්හාවග්ග පස්සන ගයේ විවරණය බලන්න සන්දාමං මිසදිටු නමැති මහ දමය මිසදිටු ගැන්මෙන් සසරම තර තරතරව බැඳෙන්නේ බැඳෙන හේයින් හේ මහ ධම්මල බඳුය උක්කිට පලිගං උදුරා හරන ලද අවිද්‍යාව නැමැති හිඳිභාවය පලිගනම් හිඳිභාව හිඳිභාවය නිවන් මඟ හෙලි කර ගැනීමට අවිද්‍යාව නැමැති අගුලම උපුටා උගුටාලිය යුතුය බුද්ධං සිව්සස් දහම් අවබෝධ කළ උතුපන්්‍ය බුද්ධ වර්ග පළවන ගයේ විවරණය බලන්න. නිදාණය කෙලස් රහන් බාන් සිඳ දැමීම බමුණන් දෙදෙනෙක් සවැත් නුවරට නුදුර චුල්ල රෝහිත මහා රෝහිතයයි බමුණන් දෙදෙනෙක් ගැල් තබාගෙන දිවි රකිති. ඒ ගැල් වලට යදන ඔවුන්ගේ ගොන්නු ඊතා හොඳින් වැඩුණා හුය. බර ඉසිලීමෙහි වෙර ඇත්තෝය. දවසක චුල්ල රෝහිත බමුණා මහ රෝහිත බමුණාට මෙසේ කීයේය. චුල්ල රෝහිත මාගේ ගුණා සිරුරෙන් පමණක් නොව වෙරෙන්ද වැඩුණේය බරයිසිලීමෙහි සමත්ය ඉදිරි ගමන් නැත්තේය මහ රෝහිත මාගේ ගුණට තරම් බර ඉසිලීමේ වෙර ඔබගේ ගුණට නැත ඉදිරි ගමනට සමත් මාගේ ගුණමය චුල්ල රෝහිත එසේනම් මාගේ ගුණුන්ගේ ඔබගේ ගුණුන්ගේ බර ඉසිලීමේ හා ඉදිරි ගමනේ වෙර බලන්ට කැමැතිද මහ රෝහිත එයට මම කැමැත්තෙමි එය කෙසේ කරමුද දවසක ඔහු අචිරවිතී ගඟබරට ගැල්ගෙන ගොස් වැලි පුරවා ගොන් දැක්වූහ ගැල් බරහින් නොසලවී සිටගත රහන් බාන් කැඩින අචිරවිතී ගඟට නෑමට වැඩි වහන්දා ඒ දැක වෙහෙරට වැඩි පසු ගැල් නොසැල්ලුණු අයුරුත් රහන් බාන් කැඩී ගිය අයුරුත් බුදුරදුනට සැලකලහ බුදුරදහු මහණෙනි ඒ රහන් බාන් කාය බලයිනුත් සිටිය හැකිය කාය බල නැන බල දෙකින්ම සිටිය යුත්තේ කෙලස් බාණ්‍යයි වදාළාහ ඒ නිමිති කොට ක්‍රෝධ නැමැති රැහනද, තණ්හා නැමැති වරපටද, අනුසය සහිත වූ මිසදුට්ටු නැමැති මහ ධම්මලද, සිඳ දමා උපුටා හටන ලද අවිද්‍යා නැමැති හිඳි භාව ඇති සිව්සස් දහම් අවබෝධ කළ ඒ පුඟුල් බ්‍රාහමණයයි මම කියමි වදාරා ඒ වහන්ද ඒ රහස් ඵල පිහිට වූ සේක මේක අතරමයි මේ පැරසිනිච්චම ගඳ ඇති මේවක් නෑ අර හම්බෙච්ච අවස්ථාවේදී අවතනහසේ අර දෙක බරපතලකමයි පෙන්වන්න අවස්ථාවක් කරගන්නවා මේ සංසිද්ධිය. එහෙම නැත්නම් එච්චරම මේ මේ තද බල සිද්ධි බහුල කතා දර්ශනයක් මේක ඇත්තේ නෑ. ඒකෙදි කියන්නේ සාමාන්‍යයෙන් මනින්න පුළුවන් දෙයක් තියෙනවනම් ලෝකේ ඒක තුච්චයි කියන එකයි කියන්න දෙන්නේ. මොනම විදියෙන් හරි මනින්න කිරන්න පුළුවන් දෙයක් තියෙනවනම් ඒක තුච්චයි. ඒ කියන්නේ රූප ධර්ම වලට බැඳිච්ච දෙයක්. නමුත් ලෝකෙ ඉතින් කෙරෙන්නේම රූප ධර්ම විතරක් බව දන්නෙත් නැහැ. ඕක මැන මැන කිර කිර එකිනෙකා රණ්ඩු කර කර ඉන්න එක තමයි. නමුත් ඊට හාත්පසින්ම මේ මනුන් කිරින් වලට සම්බන්ධ වෙච්චි නාම ධර්ම කොටාසයක් තියෙනවා. ඒ නාම ධර්ම කොටාස මේ රූප ධර්ම පිළිබඳව මනින්න මනින්න කිරන්න කිරන්න গুপ্ত භාවයට යනවා, සංගවි ගන්නවා. නමුත් දිගින් දිගට දිගින් දිගට තර වෙනවා. ඉතින් ඒක නිසා ඒ සාමාන්‍ය ලෝකයේ තියෙනා වූ ඒ බැඳීම්, මැනීම් ඒවත් පිළිබඳ අවබෝධයක් ඕනේ. මොකද මේ යාන්ත්‍රයම තමයි නාම ධර්මත් වැඩ කරන්නේ. නමුත් නාම ධර්ම හුඟක් වෙලාට tire පිටිපස්සේ ඉන්නේ. ඉතින් අර ආගමක විතරයි මේ නාම ධර්ම රූප ධර්ම දෙකම සලකන ගතිය ආධ්‍යාත්මයයි මේ කායික පැත්තයි බලන්නේ. ඉතින් ඒකට ගියාම ඔය අනුශේ කෙලස් කියලා කියවෙන කොටස විතරයි බුද්ධ ආගමේ අනෙකුත් ආගම් වලට වැඩිය විශේෂයෙන් සඳහන් කරන්නේ අනික් කියන දේවල් නම් සෑම ආගමකම වගේ සාමාන්‍යයෙන් ඔය සුචරිත භාවයක් සමාධියක් ගැන කතා කරනවා. විපස්සනාවේදී කතා කරන අනුශේධ ධර්ම ඒ කියන්නේ නාම ධර්ම වලත් ගැඹුරු කොටස අනික් ආගම් වල සාකච්ඡා වෙන්නේ නැහැ. ඒක අහුවෙලා නැහැ. ඒක ගැන පරිශීලනය කරලා නැහැ. පිළියමක් නැහැ. පිළියමෙන් ප්‍රතිඵල ලැබලා නැහැ. ඉතින් ඒක නිසා මේ මේකේ අපි මේ උත්සාහ කරන විපස්සනාවේ ආගම් අතරත් ගත්තත් විශේෂයක් තියෙනවා. ඒ අනුශේ කෙලස් කොහොමද වැඩ කරන්නේ කියලා එතනදී අපිට කොච්චර බුද්ධ ධර්ම දැනගත්තත් අනිත් ආගම් වලදී ශ්‍රේෂ්ඨ වුණත් අනුශේ ධර්ම වල තියෙන මේ වංචනික ස්වરૂපය තාමත් අපි අහුවෙලා ඉන්නවාද නැද්ද කියලා කියන්න දන්නේ තරම් මේ සංකීර්ණයි. ඒක නිසා තමයි මේ ප්‍රශ්නෙට මේ අපිට දැන් හරියලා තිනවා අපි දැන් ඉස්සරහින් ඉන්නේ කියලා කියන්න ගත්තොත් ඒකමත් අනුසේ ධර්මයක් වෙනවා. ඒකමත් අපේ තණ්හාට මාන්නයට දෘෂ්ටියට තරකරන්න හේතු වෙනවා. ඉතින් ඒක නිසා හරි අමාරුයි මේ මේ කියන බණ පිළි අරගෙන ඉවරලා සුචරිතවාදී වෙලා බණ භවනා කරත් මේ තමයි යන්නේ හරි පාරද නැද්ද කියලා විනිශ්චය කරනවා කියනකොටම ප්‍රශ්නේ ආයෙ ව්‍යාකූලත්වයටපත් වෙනවා. ඒ නිසා මේ තනියම කරන්න බෑ මේක. තව කෙනෙක්ගේ ප්‍රතිබිම්බය අපිට අවශ්‍යයි. තව කෙනෙක් තුලින් අපේ නියෝජනය වෙන්න ඕනේ. අපේ මේ පිළිඹු වෙන්න ඕනේ. ඒ පිළිඹුවත් සත්‍යමත් නෙවෙයි. ඒක හුදු පිළිඹුවක් විතරයි. නමුත් ඒ පිළිඹුව මාර්ගෙන් තමයි පරිණාමයේ සිදුවෙන බවක් හෝ නොවෙන බවක් සිදුවෙන්නේ. ඒක නිසා මේ මේ බමුණන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. නැත්නම් මේ ලෝක ධර්ම වලටම දඟලගෙන නටන මිනිස්සුෝ මේ කරන දේවල් වලින් ඇයි කෙලවරක් කරන්න බැරි කියන එක අපි කරලා බලන්න ගියා නම් මරණකම් අපිට කරලා බලලා ඉවර වෙන්න හම්බෙන්නේ නැහැ. අපිට නිෂ්ඨාවක් ලබන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලෝකයා කරන මේ විකටම් බලන්නත් ඕන නොබල බෑ. බයලා ඒගොල්ලෝ වැරදුනාට පස්සේ දෙන නිදහසට කාරණා දිහා බලපුවම ඊටත් වැඩිය බොල්. මේක හරපද්ධතියක් දන්නේ නැතුව කරන්නේ නාම ධර්ම ගැන නොසලකා නාම ධර්ම ගැන දැනගත්තත් මේ නාම ධර්ම වල තියෙන මේ අනුසය කොටස එහෙම නැත්නම් බැලු බැලමට නැගිටලා නැති තිරේ මෙහා පැත්තේ නැතුව තිරේ එහා පැත්තේ තියෙන කොටස ගොක්ම අමාරුයි අල්ලගන්න. ඒකේ තියෙන මේ වංචනික ස්වරූපය මම නෙවෙයි වංචනික ස්වරූපයට වැඩිය ඒකේ තියෙන්නේ මේ ඇඟේ ගා ගන්න නැතුව මේ අඬුවෙන් අල්ලලා කෙලස් කරන ගතිය. කෙලස් කරන ප්‍රධාන විධායක ස්වභාවයක්. එහෙම නැත්නම් ඔපිනියන් දෙන ස්වභාවයක්. ඉතින් ඒ නිසා කෙලස් වැරදි කරන්නා කියන අදහසෙන් බැලුවොත් අනුසයට වැරදි නෑ. අනුශේ තාම කෙලෙස් ස්වරූපෙට වැරදි ස්වරූපෙට එහෙම නැත්නම් මේ අකුසල් ස්වරූපෙටපත් වෙලා නැහැ. ඕන කෙනෙක් පත් කිරීමේ ශක්තිය තියාගෙන සුද්ධව ඉන්නවා නිකන් හරියට මේ ස්පිරිට් එකක් වගේ. ස්පිරිට් එකට පුළුවන් ඕන කෙනෙක්ගේ සාරේ උරා ගන්න, උරාගෙන ඒ ගඳ, ඒ වර්ණ, ඒ ඒ ಗುಣ දෙන්න පුළුවන්. අන්‍යෝගේ ස්පිරිට් එකක් වගේ තියෙනවා මේ අනුසය ධර්මයේ ඉතින් ඒක ඒ සිව් මොලේට අහුවෙන්නේ නැති නිසා ආනෙකුත් ආගන් සියලු දෙනාම ඒක ස්පිරිට් එක දේවත්වයටපත් කරලා ස්පිරිට් කියලාම කියනවා ඒකට. දේවත්වයටපත් කළා ඒක අපිට අල්ලන්න බෑ ඒක අපේ සීමාවෙන් තොරයි. ඒක නිසා අපිට කරන්න දෙයක් නෑ අපි යන්නේ ස්පිරිට් එක කියන දේ කරගෙන ඉන්න එක විතරයි පුළුවන්නේ. එයාට සද්ධාවන්ත වෙන එක විතරයි භක්තිමත් වෙන එක විතරයි කියන දේ විතර කරන්නේ කියලා ඉඩක් දීලා තියෙනවා. ඉතින් ඒක සද්ධාවට ගිය ගමන්ම ආගමික නායකයෝ අන්නතර ස්පිරිට් එකේ බලතල අතට අරගෙන අර සද්ධාවන්තයෝ භක්තිවන්තයෝ හරක් වගේ බූරුව වගේ හසුරවන්න පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ මේක තන්නේ කරන අපායක් තිරිසන් ලෝකයක් වඩටපත් වෙනවා ආගම මුවාවේ. ඉතින් ඒක අබුද්ධහමේ නොයි නොයි කියලා කියන්න බෑ. නමුත් අපි බලන්න ඕනේ අපිත් ඒ වාගේ යන්නම් පස්සේ යනවද? එහෙම නැත්නම් අන්ධ අන්ධ પરම්පරාවකට වැටලා ඉන්නවද? එහෙම නැත්නම් දවසින් දවස අපි සීල සමාධි ප්‍රඥා වඩනකොට ඔය කියන අපේ වංචනික ධර්ම, ඔය කියන අපි අපි විහිං වසංගාලන ධර්ම එලිපෙලි වෙනවාද? ඒව එලිපෙලි වෙනකොට අපිට ලැජ්ජාවක්ද ඇති වෙන්නේ? එහෙම නැත්නම් අනේ අද වුණත් කමන්නේ මේ වැරදි ටික අහුණා දැන්වත් හැදෙන්න ඕනෑ කියලා සත්පුරුෂ හැඟීමක්ද පහළ වෙන්නේ කියන එක සම්පූර්ණ ඒ ආගම ධර්මයට වෙනසලා. සම්පූර්ණ හරි පාට වැඩෙන්නත් පුළුවන් වැටලිවරලා හැදෙද්දි නරකට කියවන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම සද්ධාහටම බාර දීලා අයියෝ ඔච්චර කරදර වෙන්න ඕනේ ඒක දිව්‍යඥාන්සයට බාර දුන්නයි කියලා සුවසේමේ ජීවිතය ගත කරලා අපි වගේ උත්සාහ කරන අයට විහිළුවට ලක් කරලා hina වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අන්න ඕක බේර ගන්නවයි කියන එක කිසිම සහතිකයක් අපිට නැහැ. ඒක තනිකරම මේ අහම්බයක් වගේ. තනිකරම මේ හරියොත් හරි වැරදුනොත් වැරදි කියන ධර්මයක් තියෙන්නේ. අන්න ඒවැනි දෙයකට කැප වෙච්ච පුද්ගලයාට උනත් වඳින්න වටිනවා කියලා ඒ ධර්මය ගැන දන්නේ නැත්තු සලකනවා මෙන්න මේ වගේ ගැඹුරු දෙයකට අනිෂ්ඨිර වුණත් ජීවිත පරිත්‍යාගයෙන් පෙළඹිච්ච පිරිසක් කියනකොට තමයි යෝගාවචරයයි කියලා කියන්නේ. යෝගාවචරයාගේ සාර්ථකත්වයේ ප්‍රතිඵල මත නෙවෙයි රඳාපවතින. යෝගාවචරයේ සාර්ථකත්වයේ රඳාපවතින දවසින් දවස දෘෂ්ටිය පිරිසිදු වීම තමයි. කොච්චර කෙලෙසිච්ච වුණත් ප්‍රශ්නයක් නැහැ. දවසින් දවස දවසින් දවස දෘෂ්ටි පිරිසිදු වෙනවනම් ඒ මනුස්සයා වන්දනීයයි පූජනීයයි. ඒ මොකද ඒ තරම් කැපකිරීමක් කරන්න ඕනේ මේ වැඩේට. ප්‍රධාන වශයෙන්ම තමයි රුචිකත්වයේ රුචිකත්ව අරුචිකත්ව පෞරුෂත්වේ පාවා දෙන්න වෙනවා මේකෙන්. ඉතින් ඒක නිසා මේ පමුණ දෙන්නගේ පැත්තෙන් බලනකොට කිසි දෝෂයක් කියන්න බෑ. ඒ දෙන කෙරුවේ තමන්ගේ අහියහත්ති බැලුවේ තමන්ගේ හරකගේ අහියහත්ති. ඒ ගැන උඩ ආඩම්බර බාන. මගේ හරකා තමුසේගේ හරකට වැඩිය හොඳයි. ඉතින් බලනකොට දෙන්නම හරක් තමයි. දමුණු දෙන්නගේ වැඩ පිළිවෙලත් ආ හරක් වගේ තමයි අන්තිම වලට දෙන්නටම පච වෙනවා. වරපටල ගැල දුන්නාට පස්සේ හරකුන්ට අදින්න බෑ වරපට කඩාන යන එක තමයි වෙන්නේ. අපිටත් ඕක තමයි වෙන්නේ මරණ මොහොතේදී. අපි ලොකුවට විශ්වාස කරගෙන ඉන්නවා මේ ඇහැ කන දිව නාසය කය කියන ටික අපි කස්චිරම් දාලා තරු ඇඳලා දෙන්නම් කියලා වැඩි. මරණ මොහොතේ ඉන්නකොට ওই සේරම වරපට කඩලා යනවා. කටේ තියෙන හරිවන්දා රෙද්ද පල්ලෙන් බයි. අන්න එදාට තේරෙනවා මේගොල්ලොත් එක්කනේ මේ ගමන ගියේ. මේගොල්ලනේ නාව නාව කව කව මමේ කියන මගේ කියන අල්ලපු ගෙදෙට්ට තරහ වෙලා අල්ලපු ගෙදරට ඊර්ෂ්‍යා කරගෙන වැඩ කරගෙන ගියේ මේ හරක් හරක්ම තමයි. ඊටත් වැඩි හරක් එන්නේ හරක් ගැන විශ්වාස කරන හරක්. ඉතින් අපිට මේ අංග කය විශ්වාස නොකර යන්න බෑ. වෙනකන් ඒ හරකොන් ඒ ඒ බමුණු දෙන්නට ඒ හරක් දෙන්න නැතුව බිස්නස් කරන්න බෑ. ඒ ගැල්ලා දෙන්න හරක් ඉන්නව. නමුත් අපි මගෙන තියෙන විශ්වාසය බලනකොට මේ පිටිපස්සේ තියෙන නාම ධර්ම ගැනවත් සුචරිතයක් ගැනවත් මොකක්වත් නැහැ. ඒ හරකුන්ගේ තියෙන හයිය හත්තියෙන් මේ හරකුන්ගේ තියෙන ඒ ඔදයෙන් බහුණ නම්බු ගන්න හදන. ඔය සෙල්ලම තමයි ප්‍රත්‍යඥය කරන්නේ. මේ ඇහැ පිළිබඳව අපි විශාල බලාපොරොත්තුවක් තියලා තිනවා. මේ අතගාලා බැලුවට බෑ ඒක බලන්න ඕනයි කියලා අපි කියනවා. දැක්කොත් මිසක් අවිශ්වාස කරන්නේ නැහැ. ඒක කියන්නේ මේ ඇඟේ හැපුණට බෑ දැක්කොත් තමයි විශ්වාස කරන්නේ. ඒ තරම් ඇහැට අපි ලොකු සාක්කයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මිනිහා කවදාවත් මට බොරු කියන්නේ නැහැ. ඇහැ කියන්නේ බොහොම වටින එකක් කියලා. දැක්කට පස්සේ කියනවා නේ අතගාල බැලුවේ නැත්තම් මට ෂුවර් නෑ. ඕක මේ මේ ඇඳපු චිත්‍රයක්ද දන්නේ නෑනේ. අත ගෑමට ඒ තරම් අපි දෙනවා. ඊට පස්සේ කවුරු කිව්වට හරින මම්ම අහන්න ඕනේ. කවුරුත් බෑ මම්ම රස බලන්න ඕනේ. මම්ම ගඳ බලන්න ඕනේ කියලා මේ ඉඳුරන් ටික තමයි අපි අන්තිම විනිශ්චයකාර කරලා තියෙන්නේ. නමුත් මේ ඉඳුරන් අපිව පච කරන වෙලාව වෙනකොට කොහොමඩක්වත් 60 පයින්නකොට පච වෙනවා. ඇහැ පේන්නේ නැතු වෙනවා කන ඇහෙන්නේ නැතු වෙනවා ඒක වෙනවා නමුත් එතකොට සිංහල ඊලන්දාරෙන්ට ඉසපැහිච්ච කට්ටිය කියන දේවල් කියනවා කියලා පඬිතුකන් කියනවා මොකද නිකන් නිකන් පැදුරට නායක වුණාට බුදුහාමුදුරුවෝ කතාන්නේ මොගජින්න කිය. හිස් නා කියයි කිය. ඒක නෙමෙයි මේකේ අදහස් කරන්නේ හොඳට ඉඳුරන් වැඩ කරන්න පුළුවන් තරුණ ඔදේ තියෙන වෙලාවෙදිම මේගොල්ලෝ කරන චාටුව. මේගොල්ලෝ මේ පැවැත්මට තමන් උසස් කරගන්න අනු මොනවා කිව්වත් ගණන් නොගෙන යන මේ ගමන තමනුත් අනුන් බලන්නා වාගේ මේ ඉදurang දිහා බැලුවොත් දැන් මම මගේ දරුවෙක් කියනවා මගේ දරුවා ඒ වැරදි යමක් කරන්න ගිහිලා ඒක නිදහස කරනු දක්වනකොට අපිට තේරෙනවා නේ මේ දරුවා මේ මනුස්සකමට මේ කෙරුවට මේ දරුවා කරගන්න වැඩෙන් එයාත් අමාරු වැටෙනවා එයා මේ හේතු කරුණු දක්වන්නේ තමන්ගේ අහේනියට කියලා දන්නවනේ එතකොට ඒ දරුවා තම ඒ දරුවගේ ඇහැ ගැන ලොකු විශ්වාසයෙන් තමයි මේ තාත්තත් එක්ක හරි අම්මත් එක්ක හරි කතා කරන්නේ. නමුත් අම්මට තාත්තට තේරෙනවා ඌට වැඩිය ඌවත් එක්ක මං ජීවත් වෙලා තිනවා උඹට වැඩිය මං ඔය ඇහැ කන දන්නවා. ඌ උඹ පච කරනවා කියලා ඒ දරුවා දිහා තාත්තා බලන ස්වරූපෙන් දරුවටම බලා ගන්න පුළුවන් නම් ඔන්න දරුවගේ විපස්සනා කියන්නේ ඒක තමයි. අපි ඕනේ වෙන කෙනෙක් අපේ දිහා වෙන කෙනෙකුට හොඳට පේනවා අපි යන ගමනේ කැත හොඳ නරක. يعني මං කියන්නේ බුද්ධිමතෙකුට මේ කියන්නේ. ලෙඩෙකුට හරි මානසික රෝගියෙකුට නෙවෙයි. ඉතින් ඒ මනුස්සයා බැලුවට පස්සේ ඒ මනුස්සයා ඕක ඇඟට ගන්න යන්නේ නැහැ. බුද්ධිමතෙක් නම් එයා කියනවා පුතෝ යන්නේ රෝන් පාරක. ඒ නිසා ඔක හදාගන්නේ කියලා. අනේ තමුසේ නිකන් ඉන්නවා කියලා අපිට ඇත්ත ඇහි කිසි බය වෙන්න දෙයක් නැහැ. මොකද අපිට අයිතියක් තියෙනවා. වරස වාර යන්නේ. නමුත් අපි කවදා හරි දැක්කා නම් මේ මනුස්සයා පාර දැකලා නේද කිව්වේ කියලා අන්නේ ඒ දැක්ම ඇති කරගන්න දරුවත්යන්ගේ මතක් කරන්නේ ඔය කායික මාංශ මාංශ පේශි ශක්තිය. නැත්නම් මේ ගුණාගේ ශක්තිය හෝ නැත්නම් අපේම ගාන්ධිතුමා කිව්වේ තමන්ගේ ශරීරයට බුරු සහෝදරයයි කියලා. මේ බුරු සහෝදරය ඉදි දුන්නොත් කරන්නම් කියලා කියනවා. මොනවාර කිව්වහම කරලා දෙන්නේ කියලා. මගේ බුරු සහෝදරය ඉදි දුන්නොත් කරලා දෙන්නම්. මට කියන්න බෑ මිනිහා මොනව කරයිද දන්නේ නැහැ. ඒක බුරුවා. මාත් එක්කම ඉපදිච්ච මගේම නිවුණා. හැබැයි බුරුවා. ඉතින් යත් එක තමයි මේ ගමන යන්නේ. ඉතින් සරුවචනහන්සේ දැක්කට පස්සේ උන්වහන්සේගේ ශරීරයේ ඇතු බල ශක්තිය තිබුණට කද්දාකත් ඇදහුවේ නැහැ. මේ ශරීරය ඇදහුවේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරෙත් නැහැ. මොකද ඒ තාම දුබල හැම වෙලාවෙම තමන්ගේ පැවැත්ම අඩු ගානේ මමගේ මේ ශරීරයේ මමයි කියා ගන්නා මමයාගේ මන අපටත් මේ කය වැඩ කරන්නේ. සම්පූර්ණම වෙනත් පැවැත්මකට යන්නේ. ඉතින් ඒකට කොච්චර කැව්වත් පෙව්වත් මොනවා කෙරුවක්වත් අදින්නෙම රුයිටටම තමයි. කැලේටම තමයි. ඉතින් දැක්කට පස්සේ හිතනවා යකෝ මේක නෙමෙයි පහඳින්නේ. මේකට නෙමෙයි සලකන්න හදන්නේ මේ රක්ෂණ සංස්ථාවල සල්ලි දාගෙන ඕවර් ටයිම් කරගෙන ඩිග්‍රී ගහගෙන වෙන මොනව කරන්නේ. එතකොට තේනවා මේක නැතුව බෑ. මොකද ඒකට සීමාවක් තියෙනවා. මොකද ඒක අසීමිතව අපිට වද දෙනවා නම් ඇයි අපි අසීමිතව ඒකට උදව් කරන්නේ? සීමාවල් යටතේදී උදව් කරන්න ඕන. ඒකට කියනවා බේසික් නීඩ්ස් කියලා. මූලික අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා සම ශරීරයකට මේ ටික දෙන්න ඕනේ. නමුත් අපි කවදාකවත් අපිට අද මූලික අවශ්‍යතාවය ප්‍රශ්න නැහැ. අපිට තියෙන්නේ මේ අතිශෝක්ති ප්‍රශ්න. අපිට තියෙන්නේ සුඛෝපභෝගී ප්‍රශ්න. අපිට තියෙන්නේ මේ පොහසත් වීමේ ප්‍රශ්න මිසක් මූලික අවශ්‍යතාවයන් නැහැ. ඉතින් පොහසත් වීමේ ප්‍රශ්න කොච්චරද කියනවනම් භාවනා කරන්නත් වෙලා නැහැ. මූලික අවශ්‍යතාවයන් බැලුවොත් නම් අපිට ඕන තරම් භාවනා කරන්න වෙලා තියෙනවා. මොකද භාවනා මධ්‍යස්ථාන ගියා මූලික අවස්ථාන දෙනවා. කියම <laughs> කණ්ඩ දෙනවා. ඉන්න දෙනවා. ඒ ටික ඉව්ව බෑ. මටම කියලා අතරන් රටකින් වැට කරගත්ත කොටසක් ඕනේ. මටම කියලා දැනුම් ටිකක් ඕනේ. මටම දරුවෝ ඕනේ කියලා. ඉතින් ඔය ඔය අතිශෝක්තියට ගියාට පස්සේ තමයි පටලවෙන්නේ. ඉතින් මේක මේ වචනකින් කිව්වට අපිට මේ එකසරේ මේක තේරුම් ගන්න අමාරුයි. නමුත් මේ ධම්මපද කතාවල් වල පෙන්වන මේ කර්මේශා කර්මඵල න්‍යාය නැත්නම් අම්මසකතා ඥාන සම්මාදිට න්‍යායත් එක බලනකොට සරුවතනට හැම සිද්ධියකදීම අන්නර නොපෙනෙන පැත්ත. අනුශයක් මේකේ තියෙනවා. අන්නේ අනුශය සම්බන්ධයෙන් ඕගොල්ලන්ට ඕන වුණත් ඕගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒකට මේ හොඳට සීලය රැකලා සමාධිය රැකලා සාමාන්‍ය ඥානෙට අල්ලන කොටස් දක්ෂ වෙන්න, දක්ෂ වෙන්නකොට විතරක් මං කියන එක තේරෙයි. නමුත් ඊට පස්සේ වැඩ කරන්න වෙනවා. මේ අනුශේ ධර්ම, වංචනික ධර්ම නැති කරන්න වැඩ කරන්න වෙනවා. එතකොට තමයි ගඟදිගේ ඉහළට යෑම පටන් ගන්නේ. එතකම්ම අපි මේ මිනිසුත් එක්ක ගඟදිගේ පහළටවත් පීන ගන්න බැරුවයි දඟලන්නේ. නමුත් ඒක පුරුදු වෙච්ච දවසේ ඉහළට පේනන්න වෙනවා. තමන්ගේ රුචි අරුචිකම් වලට විරුද්ධව. විරුද්ධව කියලා කියන්නේ සතුරුව නෙවෙයි අවබෝධ කරගන්න අසුළු. අනේ එදාට තේරෙන පටන් අර ගන්නවා. අපි මෙතෙක්කල් උඩගෙඩි දුන්නේ ඉනිමන් බැන්දේ පොහොර දැම්මේ මොන වගේ දෙයකටද? ඒක නිසාම කීයකේ එහෙම පොහොර නොදා ඉන්න එක තමයි ලොකම කුසලයේ ලෝකේ තියෙන්නේ. මේ මේ දුවන අස්වයින්ට කැලෑ අස්වයින්ට පිටිපස්සේ දුවනට වැඩිය දුවන මුවන් පිටිපස්සේ දුවනට වැඩිය රාගෙන් ද්වේෂයෙන් මොහෙන් දුවන මේ අන්ධකාර ගමනට පොහොර නොදා ඉන්නවනම් ඒක තමයි යෝගාචර ජීවිතේ අන්තිම ඉහළම යෝගාචර ජීවිතේ අපි කරන්නේම තනියම කල්පනා කරන්නේම මේ රාගයට පොහොර දාන්නයි ද්වේෂයට පොහොර දාන්නයි මෝහයට පොහොර දාන්නයි ඇහැට රූප පෙන්වන්නයි කනට ශබ්ද අස්සන්නයි මේ ටික පුරවන්න මේ ටික සතුටු කරන්න අනික් අයට වැඩියි. නමුත් මහා මන්දාතු රජුරුවොත් සක්විති රජකම හැදිලා මැරුණේ සතුටෙන් නෙවෙයිලු. මරණ කොටත් තව වැඩ ඉතුරුලා තිබිලා තියෙනවා මේ මේ දේවල් කරගන්න බැරි වුණා. ඉතින් අපි මොනව කරන්නද? ඒ නිසා මේ ලද දෙයින් සතුට වෙලා මේක තේරුම් ගන්න මේ යාන්ත්‍රණය තේරුම් ගන්න වැඩ පිළිවෙලට ගියොත් අපිට ගිහිලා හැප්පෙන ගල තමයි ওই සාමාන්‍ය සීලේවත් සමාධියවත් ප්‍රඥාවත් එච්චර බරපතල නෑ මොකද ඒක ක්‍රමිකව කියලා දෙන්න පුළුවන්. අනුශේඛයේ සොල්ට යනකොට රබර් බෝලකින් ගලකට ගහනවා වගේ පොළා පයින් යනවා. ගහන ගහන බැම් එක පොළාපයින්. ඉසල ඉසල මේ කළු මේ කළු ගලකට මඩ රිත්තකින් ගහපුවම අල්ලන්නා වගේ. එනතන් ක්ලේ ටිකකින් සෙල්ලම් කරන්න හදලා තියෙන්නේ ගහනකොට අල්ලන්නා වගේ කොහොල්ල ටිකකින් අල්ලන්නා වගේ අරමුණට හිත අල්ලනවා. නමුත් ගැඹුරට යාගෙන එනකොට පොළාපයින් ගන්නවා. ගහන ගහන පාරට පච්චුදාවත්තන්ති කියලා කියනවා. පොළාපයින්ට පටන් ගන්නවා. එතෙන්දි දැනගන්න ඕන ඕන්න දැන් නම් වැඩේට බහැලා. නමුත් ඒ වෙනකොට යෝගාවචරෝ සිවුරු අරලා ගිහිල්ලා. ඒ නැත්නම් ඉන්න තැනින් ගිහිල්ලා අයියෝ මේක කරන්න බෑ. ඉස්සර නම් මං ගාන ගාන එක හරි ගියා දැන් හරියන්නේ මුක්කක් හරි වැරදිලයි කියලා ඇත්තටම වැරදිලා තියෙන බොම කල්ලාතු. දැන් තමයි වැරද්ද හැදෙන්න පටන් අරගන්නේ. ඒකට තමල ගහලා යනවා. නිසා හරීම මේ මාය හදලා තියෙන මේ උගුලේ හැටි ඊ타ත්ම සංකීර්ණයි. නමුත් ਸਰවචනස මේ ගැටේ ලිහලා තමුන්නාස් තමන් වශයෙන් තමන් වශයෙන් ඒකටපත් වෙලා අනික් කටට මේ නොතේරෙන භාෂාවෙන් කිව්වා ওই නටන දැඟලන දේ නෙවෙයි ඕකේ දක්ෂ වෙන්න ඕනේ ඇත්තටම. දක්ෂ වුණාට පස්සේ ප්‍රධාන වැඩක් තියෙනවා. මේ මමයා කියන්නේ කවුද කොහොමද මේ අනුසේ ධර්ම වැඩ කරන්නේ කියලා. ඒකෝර අපි කවදාකවත් කෙනෙක් එක්ක රණ්ඩුවට යන එකක් නෑ. කෙනෙකුට ගහපා දෙන්න යන එකක් නෑ. මොකද ගහපා දෙන්නේ තක తీරුකමම තමයි. ගහපා දෙනවා නම් ගහපා දෙන්න පුළුවන් නේ තමන්ගේ තියෙන තක తీරුකම. දිනුවා නම් දිනන්නේ මහ තක తీරුවා දිනනවා. සම්ඩු කරන්න යන්නෙත් නැහැ, පරදින්නෙත් නැහැ. ඥානවන්තය උඹල ඕන දෙයක් අහගනින්න අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ තරමට ආවට පස්සේ තමයි මේ අසහනය කියන එකට උත්තරේ ලෝකෙට හම්බ වෙන්නේ. මේ පරිසර දූෂණය කියන එකට උත්තරේ ලෝකෙ හම්බ වෙන්නේ. සාමය කියන එකට සතුට කියන එකට පිටිච්ච ගතියට සම්පත්‍ති කරගතියට උත්තරේ හම්බ වෙන්නේ මේ සටන නතර වෙන්න ඕන. ඉල්ලන ගතිය ඉල්ලනකම් හම්බ වෙන්නේ. ඉල්ලන්නේ නැතුවත් බෑ මොකද කරවන අතක් උඩ අතක් බැඳගෙන බුදියාගෙන ඉඳලා හරියන්නේ නැහැ මේ. ඒ නිසා විශාල මේ කලෙලියක් ලබා ගන්න වෙනවා. මේක දිගහැරලා බලා ගන්න වෙනවා. බලාගත්තට පස්සේ තමයි අපිට ගංගාදිගේ ඉහළට පීනන වැඩපිළිවෙල පටන් අරගත්තට පස්සේ තමයි තේරෙන්නේ මනුස්සකමෙන් වැඩ ගන්නවා කියලා. එහෙම නැත්නම් අනික් වැඩ සේරම ඔය හරක් දෙන්නගේ වැඩ ටික තමයි. හයියයි වැඩේට හොඳයි. ওই ටික තමයි මේ අපි මේ මනුස්ස ලෝකේ ලෞකික ඥාන කියලා කියන්නේ. ලෞකික ඥාන, පාටිහරිය ඥාන කියලා කියන්නේ උන්න හරකගේ දැනුම තමයි. ඇඟේ හයිය තියෙනවා වැඩේට හොඳයි. එහෙමනම් ඉතින් අපිට ඕන සාතිකයක් ගන්න පුළුවන්. නමුත් බුදුජානනාංශ කියනවා ඔය එකම නමකට වැටෙන රූප ධර්ම නාම ධර්ම දිහා කිසියම් ගනුදෙනුවක් නැහැ ඕකේ. නාම ධර්ම වැටෙනට එකක්වත් වළංගු නැහැ. කොටිම කියනවා නම් ඔය එකම ශක්තියක්වත් මරණයෙන් එහාට වැඩන්නේ. මරණයේදී සේරම හැලෙනවා. ඒ වගේ තමයි මේ හරකගෙන් ගිහිමියාට හරක් හිමියට ගිරිහිමියට ඇති වැඩන්නේ. වැඩ තියෙන කොටසක් තියෙනවා. නමුත් අතෙන් ගියාට පස්සේ තේිනවනේ ගැල බර වැටුණාට පස්සේ වරමන්ද කඩලා යන මිසක මුකුත් වෙන්නේ නැහැ වගේ. අපිත් ගිහිල්ලා දවසක මේ ඇහැකන විශ්වාසය කරගෙන බැස්සොත් වැඩකට බහැලා ඇනුණ දවසේ ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා කවුරු එක්කද මේ නඩුවට ඇල්ලුවේ කවුද පෙරක දෝරුවා අපි ඊට මිනිහා අපිට බොරු කියන එකක් නෑ අනික් කටේ ලෝකෙටම බොරු කිව්වත් කමන්නේ අපිට බොරු ගන්න නමුත් පෙරක දොර අපටත් ඒ බොරුවම කියන දවසේ කියනරන්ට නියමම පෙරක දොර බව Taman නඩුවෙන් පරාද බව පිළිගන්නවා. මෙතෙක් කන්නම් හිතන්නේ මම ගාන කියපු නිසා මගේ නඩුව දිනවලා දෙයි ලෝකෙට බොරු කිව්වත් කමක් නැහැ කියලා. නමුත් ඒ බොරුව ඌ පැහැදිලිව අපටත් කියනවා. ඒ නිසා මේ ඇහ කන ජීවනාශය කියන මේ බూరు සහෝදරයෝ එක වැඩ කරනකොට අන්‍යෝන්‍ය වශයෙන් සහ පෞද්ගලික වශයෙන් කල්පනා කර ගන්නොත් පමණට වැඩිව විශ්වාස කරන්න එපා. manussත්වයේ තිච්ච වෙන වැඩ කරන්න එපා. අනුන්ගේ සතුන් මරණ හොරකම් කරන වගේ අනුන්ගේ සතුටට බාධා කරමින් Taman මේ ඉඳුරම් පිනවන්න යන්න එපා. එතකොට ඒකේ නඩත්තුවක් තියෙන්න ඕනේ. බේසික් නීඩ්ස් මූලික අවශ්‍යතාවයන්. ඒත් මේ අතිශෝක්තියට ගිය ගමන්, සුඛභෝගිතයට ගිය ගමන්, ඒ අදහසම ඇත්තටම පිස්සුවක්. ගිය ගමන් ක්‍රියාත්මක වෙන්නේම ෂට ප්‍රඥාවමයි. කවදාකවත් මේ සමාජ සුභසිද්ධියකට හෝ අර්ථ සිද්ධියකට හේතු වෙන්නෙත් නැහැ පරිසසිතකාමී වෙන්නෙත් නැහැ පුළුවන් තරම් මූලික අවශ්‍යතාවයන් ටිකට යපිලා කටයුතු කරනවා නම් හරියට අඩු වෙන ප්‍රශ්න. ඒක නිසා යෝග ජීවිත දෙක තදින්ම බලපානවා බලපානවා කියලා කියන්නේ පැවැත්ම තියෙන යෝග ජීවිත පැවැත්ම තියෙන ඔය අපිච්චතා සන්තුෂ්ඨිතාදී ගුණ මත ගිහි ජීවිතය ගැන බැලුවොත් අපිට කියන්න තියෙන්නේ ඕක තේරෙන්න ස්වභාවයෙන් අවුරුදු 40ක් යනවා. අවුරුදු 40 ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න බෑ කියන එක නෙවෙයි තියෙන්නේ ඒක විශේෂ ඥාන තියෙන අයට තේරෙනවා. අවුරුදු 40ක් විතර ගියාට පස්සේ තමයි මේ ඉදurang පරිහානි පැත්තට වැටෙනකොට තමයි තේරෙන්නේ. ওই පෝෂණය කරාට මේගොල්ලන්ගෙන් අපිට කිසිලා විශේෂ ලාභයක් මොකක්වත් නැහැ. විශේෂ සලකා බැලීමකුත් නැහැ. මේ කට්ටිය වැඩ කරන්නේ ධර්මතාවයකට කියනවා. 40 දිත් ඔක්කොටම තේරෙන්නේ නැහැ. අතරින් පස්සම අපි ජීවත් වෙන්න පටන් අරගන්න ඊට පස්සේ හුඟ දෙනෙක් වැඩියෙන් බොරු කරන්න පටන් අරගන්නේ දැන් තමයි. මොකද තේරෙන එක හිතන්නේ මට විතරයි වැරදිලා තියෙන්නේ අනික් කට්ටියට හරි ගිහිලා කියලා හිතනවා. බණවල හරි කරේටත් ඒ බංකොලොත් කාමයේ තමයි. ඒ නිසා මේකට අවදි වුණොත් විපස්සනා වශයෙන් අහලා හෝ කල්පනා කරලා හෝ භාවනා වශයෙන් අවදි වුණොත් එමන්චා මේ දොර ජනෙල් දෙක තුනම ඇරලා බලනවා. රූප ධර්ම දිහාත් බලනවා නාම ධර්ම දිහාත් බලනවා අනුන්ගේ මතටත් ගරු කරනවා තමන්ගේ රුචිකත්වයටත් ගරු කරනවා බුදුනුත් අදහනවා අන්න එතකොට මේ වර්ධනයේ ස්වභාවිකයි එහෙම නැත්නම් අර තනි පැත්තට නෙවෙයි ඉතින් මට හිතුණා මේ ගාතාව එනකොට මේ අදහස් ටික ඉදිරිපත් කරන්න කෙසේ නමුත් අපිට පැයක පමණ කාලයක් තියෙනවා. ඉතින් මම ආරාධනා කර සිටිනවා මෙහි එහි සම්බන්ධ වෙන අයට මේ ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ තමන්ගේ භාවනාව සම්බන්ධව හෝ එහෙම නැත්නම් වෙලාවට ගැලපේ කියලා හිතන මාතෘකාවක් වශයෙන් හෝ ධර්ම සාකච්ඡාවට විවෘත ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ කියලා. මේ මෙල්බන් පැත්තේ ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාව හොඳයි ඉදිරිපත් කරගන්න. ආ අපි එහෙනම් බලාපොරොත්තු මේ පැත්තේ සම්බන්ධ වෙන අයගේ ප්‍රශ්න තියෙනවද කියලා. ඇත්තටම මේ මෙල්බන් පැත්තට මතක් කරන ප්‍රශ්නේ වශයෙන් සඳහන් කරන්නේ හොඳට ගත්ත අරමුණ හොඳට සංසිඳිච්ච වෙලාවක ආනාපානෙ ගත්තනම් ආනාපානෙ සංසිඳිච්ච වෙලාවක ඒකෙම හිත පවත්තන්න දක්ෂ වෙච්ච යෝගාවචරයේ චිත්තසංතානයේ මේ රැස් වෙනවන යම් කිසි කුසල් ප්‍රමාණයක් ඒ කුසල් මොන වගේ කුසලයක්ද එහෙම නැත්නම් සංස්කාර ධර්ම කියන අකුසල ධර්ම රැස් වෙන්නේ නැද්ද කියන එක විස්තර කරන්න පුළුවන් මේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරලා තිනවා කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියලා සංස්කාර ධර්ම තුනක් සම්බන්ධ වෙනවා. එතකොට ওই தત્ත්වේ කොයි සංස්කාරද කියලා හරියටම ඔය ප්‍රකාශයෙන් අල්ලන්න අමාරුයි. ඔයිට වැඩිය හුඟක් සම්බන්ධ වෙන්න වෙනවා ගෙස් කරන්න හරි. ඉස්ලාම සිදු වෙන්නේ කාය සංස්කාර උපසමයේ පස්සම් බයං කාය සංඛාරං අසසිස්සාමිති සික්කති කියලායි ඒක සතිපට්ඨාන සූත්‍රයේ එහෙම නැත්නම් මේ ගිරිමානන්ද සූත්‍ර රාහුලෝ වාද සූත්‍ර සූත්‍ර කීපයකම සඳහන්. ඒකේ සඳහන් කාය සංස්කාරය. ඒකට විස්තර දෙන අටුවාව සඳහන් කරන්නේ කාය සංස්කාරණේ ආශ්‍රස් ප්‍රසාදික සංසිඳනවා කියලා. මේ සංසිඳනකොට ඒක ඒක හික්මෙන් දෙයි කියලා කියන්නේ. ඒකට කලබල වෙන්න එපා. ඒක ගැන ආයෙ හයියෙන් හුස්ම ගන්න යන්න එපා. කෘතිම කරන්න එපා. ඇද්ද කරලා නැගිටලා යන්න එපා වැරදුනායි කියලා. මේක මේක ජීවත් වෙන්නයි කියලා. මේක දිගට ජීවත් වෙන්න නම් ඒ පුතිලා හොඳට උපදේශ ලැබලා තියෙනෝනේ භාවනා කරපු කෙනෙක්ගෙන් මේ ඉදිරිය බලන්න ලොකු වීරියක් අර එහෙම තියෙනවනේ. ඉතින් එහෙම වෙනකොට සිද්ධ වෙන දේ නීවරණ ධර්මයන් උපචාර මට්ටමට යනකම් අඩු වෙනවා. ඒ කියන්නේ අර්පණා සමාධියකට තරමට යන්නේ නැහැ. උපචාර සමාධියකට තියෙන විදිහට නීවරණ සමතේකටපත් වෙනවා. සමතේටපත්චම අරමුණේම තමයි දැන් ඉන්නේ. පිට යෑමක් නැහැ. හැබැයි අරමුණක් කියලා ඒකේ මේ සටහන් ආකාර පෙනීමක් නැහැ. හැබැයි පහළු තැනකට වැටෙනවා නැත්නම් බාධා නැති ගමනක මේ වෙල්ෙලියකට ආවා වගේ ගමනක් එනවා. ඉතින් ආපුවම අර මේ සැක ඒ වගේ දේවල් වලින් ආය නීවරණ එන්නේ ඉඳී තියෙනවා. නිදිමත ගතිය නිසා නීවරණ එන්නේ ඉඳී තියෙනවා. භාවනා නැගිටලා ගියොත් ආය සම්පූර්ණ නීවරණ ලෝකයකට වැටෙන්න ඉඳී තියෙනවා. ඉතින් ඒ නිසා නීවරණ ධර්ම වල සරුවත්ඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ කුසල සාසීච භික්කවේ වදමානෝ නීවරණ ධම්මේ සම්මා වදමානෝ වදෙය්‍ය. අකුසල අකුසල රාශි අකුසල රාශියක් කියලා අකුසල මිටියක් කියලා කියනවනම් මහණෙනි මේක හොඳට කට ඇරලා කියන්න පුළුවන් නීවරණ වලට තමයි. නීවරණ තියෙන තාක්කල් සම්පූර්ණ අපි නිකන් අකුසල් මිටියක් විතරයි. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී. මේ වෙලාවේදී නීවරණ හේබාන. නීවරණ පැත්තෙන් පැත්තකට වෙනවා. ඔය ලොකු ස්වාමීන් වහන්සේ බණ කියනට හුඟක් වෙලාට කියනවා දොලේ නාන්න ගියාම ඒ වතුර එක කොළ ගහගෙන ඇවිල්ලා ඒව අර මේ වතුර ගන්න ධාරේ අයින දිගේ කුණු එකතු වෙනවා. අන්නේ කුණු එකතු වෙච්චාම ඒව අපි කරන්නේ බාල්දියේ කුණු අස් කරලා දාලා නාන්න ගන්න. මොකද වතුර කඳ අපිරිසිදු නෑ. නමුත් අර ගන්න ගන්න බාල්දියට කුණු කැලිය නිසා එහෙම නැත්තම් කරන්න පුළුවන් සබන් වතුර ටිකක් දිය කරලා වැක්කිරුවොත් ඒක පාට අර කුණු කැල ටික සේරම ඈතින් ඈතට යනවා. ඒ අර වතුරේ තියෙන මතු පිට ස්තරේ තියෙන බැඳෙන ගතිය සබනෙන් කඩලා ගිය ගම කුණු ඈතට යනවා. අන්න වගේ තමයි සබන් වතුර වැටිච්ච ගම අර උඩ තියෙන තෙල් මායම කුණුත් එක්කම ඈතින් ඈතට විහිදිලා යනවා. අන්න වගේ අරමුණේ හිත තැම්පත් වෙනකොටම බාල්දින් අරන් දාන්න පුළුවන් උග. ඒwidetilde රසායනික වෙනකොට හරි ඉතිරිල් එකක් තියෙනවා. මම වතුර දැම්ම දැම්ම ගාව කුණු ඈත් වෙනවා. අන්‍යගේ අරමුණට හිත ගිය ගමන් නීවරණ දුර වෙනවා. අරමුණට හිත බැඳෙනවා. මේ தත්ත්වේ ඉන්නකොටත් කාය සංස්කාර වශයෙන් අවිද්‍යාව අවිජ්ජපච්ච සංඛාර ඒ සමානයක් අවිද්‍යාව අයින් වෙනවා. මොකද්ද අවිද්‍යාව අයින් වෙනවයි කියලා කියන්නේ මෙතෙන්දී ඇස් දෙක අරින්න එපා. මෙතෙන්දී හයියෙන් හුස්ම ගන්න එපා. මෙතෙන්දී සැක පොදවන්න එපා. මෙතෙන්දී නින්දට වැටෙන්න එපා කියන එක දන්නවා. දන්නේ නැත්නම් අපි ඔයාලට අනේ ආනාපාන කරන්නේ කියලා දැන් ආනාපානේ නැහැ කියලා නැගිටිනවා. නැත්නම් අයියෙන් හුස්ම ගන්න හදනවා මේ නැති ආනාපානේ ගන්න. ඒ වෙනත්නම් මට වැරදිලාද කියලා සැක උපදින ඉවස ඒල්ම අවිද්‍යාවට වැටෙනවා. ඒව නැතුව බේරගෙන ඉන්නවනම් යම් කිසි ප්‍රමාණයක් අවිද්‍යාව කැපෙනවා. ඒ අවිද්‍යාවට සාපේක්ෂව කාය සංස්කාර උපදින්නේ නැහැ. එතකොට මේ භාවනාවේදී අර මේ පරිඥාවල ඥාත පරිඥා තීර්ණ පරිඥා පහාන පරිඥා කියන එකේ තාම ප්‍රහාණයට ගිහිල්ලා නැහැ තීරණයකට එනවා මෙතෙක් කලුත් මේක වෙන්න ඇති. නමුත් මම දන්නේ නැති නිසා එක්ක හිතනවා, එක්ක රූප බලනවා, එක්ක ශබ්ද අහනවා, එක්ක කයේ වේදනා බලනවා. ඒකල හිතනවා මගේ හිත දැන් වෙනදාට වැඩිය හිතවිලි ඇවිල්ලා. මට දැන් වේදනාව වැඩි වෙලා. මට දැන් ශබ්ද ඇහෙනවා වැඩි කියලා හිතනවා. නමුත් මතක නැති වෙනවා මම ඉන්නේ සතියේ නේද? මගේ අරමුණ තුනී වෙලා නේද තියෙන්නේ. නමුත් මේකෙන් මට නීවරණ ධර්ම නෑ නේද කියන ඒ ඒ සම්‍යක් කල්පනාව එන්නේ නැහැ. ඒ වෙනකොට අවිද්‍යාව ආවනම් මේ මේ තෑග්ග ලැබුණාට බාරගන්නේ නැහැ. අපි තෑග්ග ලැබෙන බාරගත්තා. ප්‍රශ්නේ වර්ණ කිව්වේ එහෙමයි. තෑග්ග ලැබෙලා බාරගත්තොත් මෙතන මොකද වෙන්නේ? අපිට කිය හැකි කාය සංස්කාර මට්ටමින් සංස්කාර රැස් වෙන්නේ නැහැ. එතකොට නීවර ධර්ම මැරිලා නැහැ බලබින්දිලා. විෂ මැරිලා. ඒ නිසා යෝගාවචරයට කලෙලියක් හම්බ වෙනවා. දැන් ගමන යන්න පුළුවන්. එතකොටම සිද්ධ වෙනවා තවත් එකක්. ඇතුළත නින්දට යන්නේ නැතුව හිත සැකපොදනතෝ හිටියොත් තමයි තේරෙන්න පටන් ගන්නවා සද්ද ඇහුනට කන මට්ටමින් අතරන ඇතුළට එන්නේ. රූප වගේක් හිතට පේනවා. නමුත් ඒක මේ දොර වටේ දඟලන ඇතුළට එන්නේ ඇඟේ මේ සත්තු නලින වගේ ගොඩාක් දැනෙනවා. නමුත් ඒ නිකන් ඇතුළට එන්න අහනවා මිසක් ඇතුළට අවිල්ල නැහැ. හිත අර ඉබ්බ කට්ට ඇතුළට ගිය වෙලාව වගේ හිත අරසා වෙලා තියෙනවා. අර වීදුරු බෝලේ තියෙන අර ඉස්සර කන්තෝර වල කොළ හුලන් යනවට අන්නේ බරු ඇතුලේ එක එක මොස්තර තියෙන්නේ. අන්නේ මොස්තර වගේ මොනවද හිතට තැම්පත් වෙලා ඉන්නවා. බාහිර මොනවා තිබුණත් ඒක විදගෙන වීදුර විදගෙන යන්නේ. අන්නේ වගේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තිබුණ විඥානය ඉඳුරන් එක බැඳලා තිබුණ යම් ප්‍රමාණයකට අයිස් වුණා වාගේ මැද අරස තැනකට එනවා. ඒ නිසා විඥානයේ පහළ වීමෙත් සම්පූර්ණ නැහැ. ඒක දැන් පහළ වෙන්නේ විඥානේ දුවනවා. දිවට මොකද ඇතුළට නැමිච්ච විඥානය. ඉතින් ඒ නිසා මේක අවබෝධ වීම මේක මනුස්ස ජීවිතය කළ හැක්කක් කෙරෙනවා කොහොමඩක්වත් කෙරෙනවා හුඟව දෙනෙක් මේකට බය වෙනවා. නින්දදීම ඕක තමයි අපි ඉන්න තැන. නමුත් අවදීන් ඒක වෙනකොට අපිට පේන එක කෘතිම දෙයක් විකෘතියක් වගේ. ඉතින් ඒ නිසා භාවනා කරලා හුඟක් කල් යනවා කෙනෙකුට මේක தත්ත්වේ කියන්න පුළුවන් தත්ත්වේ. එතකොට ඒ සංස්කාර රැස්වීමේ සංස්කාර රැස්වීමක් සිද්ධ වෙනවා වචී සංඛාර මනෝ සංඛාර රැස් වෙනවා. මොක කාය සංස්කාර සංසිද්ධියක් වෙනවා. ඊට පස්සේ ඕක වචී සංකාර හරහා චිත්ත සංකාර වලට යන්න පුළුවන්. වචී සංකාර කියලා කියන්නේ මේ தત્ත්වය පිළිබඳ විතක්ක ਵਿਚාර පහළ කිරීම. එතකොට කියනවා වෙන දේවල් වලින් විතක්ක ਵਿਚාර පහළ වීම වළක්වන්න නම් මේ අරමුණ මේ තියෙන්නේ මූල කර්මස්ථානෙමයි කියන විතක්කේ විතර පාත්තන්නේ කියලා. නොපෙනුනත් නොදැනුනත් අප්‍රකට වුණත් මම මෙතෙන් ආයේ මූල කර්මස්ථානේ හරහා ඒක ඕනේ නම් බලන්න වෙන දෙයක් එන්න පටන් අර ගන්නවා කියන්නේ නෑ නෑ නෑ මට වැඩක් තියෙනවා කියලා බලන්න. එහෙම නැත්නම් මොනම චිත්ත මේ විතක්ක ਵਿਚාරයක්වත් නැතුව නිකන් ද්විතිය ධානයට ගියා වගේ ඉන්න පුළුවන්. ඒක සමත භාවනාවේදී නම් පළවෙනි ධානයේ ද්විතිය ධානයේ වශයෙන් කියනකොට පළවෙනි ධානයේ විතක්ක ਵਿਚාර සවිතක්කං සවිචාරං දෙවෙනි ධානයේ අවිතක්කං අවිචාරං. එතකොට විතක්ක ਵਿਚාර සංජිතුනට පස්සේ තමයි ප්‍රීති ප්‍රමෝද පහළ වෙන පටන් ගන්න. විපස්සනා එකේදී එහෙමම කියලා විශේෂ ප්‍රයත්නයක් නැහැ. Taman දැනගන්නවා මෙහෙම හිත පාළු වෙනකොට හිත රූප බලන්න යනවා. ශබ්ද අහන්න යනවා. කයේ වේදනත් එක්ක බොරුවට දඟලනවා. පුංචි පුංචි ශබ්ද පවා ලොකු කරලා හිතන්න හදනවා. ඒව කරන්න එපා. අවශ්‍ය නම් ඒක දැනගත්තොත් ඒක දැනගත්තොත් මේ වෙලාවේදී දැන් පොට බේරන්න තියෙන්නේ කඹේමයි යන්න තියෙන්නේ. කඹෙන් පිට වැටෙන්න තමයි හදන්නේ. කඹේමයි යන්න තියෙන්නේ. යන්න නම් හලෝ තෙරුවන් සරණයි. මේ පව කට් එකක් ගියා විනාඩි සුළු වෙලාවකට ඒකයි දෝෂේ මේ පැත්තේ ඈ. හොඳයි. එතකොට මේ මෙනෙහි කිරීම මාර්ගයෙන් හරියට ලයින් එක අරගෙන ඉවරලා මේ වචී සංකාර වලින් එන්න තියෙන අවුල ඒලාදී ගහනව නෙවෙයි මල්ලෙන් ගහිලා කරන්නේ. හිත බය කරනවා. අසරණ කරනවා. පහළුගත් තත්ත්වකටපත් කරනවා ඒකාකාරී වෙනවා දාඩිය දානවා සහලවන අනම්මන වගේක් එන්න පටන් ගන්නවා ඒ ඔක්කොම ආවට තියෙද්දි දැන් මං ඉන්නේ අරමුණේමයි ඒ කාය සංස්කාර වල සංසිඳීමක් ලැබෙන එක ආය අවසන් එපා ආය වචී සංඛාර වශයෙන් මේ ත්‍රිවිසෝ භගවාරහන් කියන්නේ යන්නත් එපා අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන්නේ යන්නත් එපා පටිච්චසමුප්පාදේ බලන්න යන්නත් එපා සේරම වචී සංඛාර වෙනවා ඔක්කොම කොහෙද යන්නේ දේවල් ඔලුවට දැම්ම වෙනවා ගත්ත පිළිසිදු දිගට ගෙනියන්න නම් මොකක්වත්ම නැතුව ඉන්න බලන්න ඕනේ නම් වෙන දේවල් වලින් බාධා එනවනම් විතරක් අර මොන මෙනෙහි කරන්න පටන් ගන්නවා. නමුත් එතෙන්දි මෙනෙහි කිරීම අර කරපු තාලට කරන්න බෑ. මොකද ආශ්වාස ප්‍රශ්වාසය ගත්තා නම් මේ දෙකේ වෙනස නැහැ. දැනෙන්නේ නැහැ. ඒ නිසා කියනවා එතෙන්දි මෙනෙහි කරනවා නම් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. ඇතුල් වෙනවා පිට වෙනවා ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් නෙවෙයි දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියලා. ඉතින් ඒක හරීම අමාරුයි. ගා කලාතුරකින් තමයි යෝගාවචරයට මේ කලබගෑනියාසේ හරියටම මෙන්න මේ දේ මේ වෙලාවට කරන්න ඕනේ කියලා කියන්නේ ඔපරේට් කරන දොස්තර කෙනෙකුට අවශ්‍ය උපකරණ ටික දෙන්න සාමාන්‍ය දක්ෂ නර්ස් කෙනෙක් ඉඳලා බෑ. එයා හරියට දැනගන්න ඕනේ දොස්තර මහත්තයාට වටපිට වෙන්නේ නැතුව හරියට ඒ ආයුධ ටික දෙන්න. ඒක නිකන් හරියට කොට්ටෝරුවා මන්ත්‍රේ මතුරලා පිල්ලිය නැගිටිනකොට කොට්ටෝරුවාගේ වැඩක් තියෙනවා ඒක. ඌ බය වෙලා දුවන්න පටන් අරගත්තොත් මතුරලා පිල්ලිය නැගිටින වෙලාවේ ඉතින් කොට්ටෝරුවාගෙත් ඉවරයි කපුවගෙත් කිඩ ගන්නවා පිල්ලිය. ඒ වෙලාවට උපස්ථාන තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන හුඟ දෙනෙක් අර මේකට ලෑස්ති වුණාට ඒ උපකරණ ටික ලෑස්තිත් නැහැ. ඉතින් ඒ නිසා හැමදාම මෙතන පැටලෙනවා. එක්කෝ දැන් හොඳයි කියලා හිතලා අනිච්ච දුක්ඛ නැත්තම් මෙනෙහි කරනවා. නැත්නම් සමහරව මම පටිච්චසමුප්පාද භාවනාව ස්වාමීන් වහන්සේ දැන් කරන්නේ ඉස්සර වගේ නෙමෙයි කියලා ඉතින් අනන්දේවල් පටන් ගන්නවා. තව සමහර කියනවා මට බයයි මේ අරමුණ යන්තම් අඩු වෙනකොටම හිතවිලි වැඩි වෙනවා. වේදනාව වැඩි වෙනවා. ශබ්ද වැඩි වෙනවායි කිය. මම සීරම මේ වෙලාවට එන නිකන් මේ ගොඩ උඩ දාන දේවල් ටික. ඒ වෙලාවේදී හරියට එල්ලේ අරයි යනවායි කියන එක පළවෙනි වතාවට මේ යන ගමන පිළිබඳව සංඥාවක් අපිට ඇති කරලා දෙනවා. ඔතෙන්දි පුතෝ කවුරුවක්වත්ම නැහැ. උඹ තනිකරම තියෙන්නේ හොඳ සීලික පිළිතරන ඵලයන්. මෙන්න මේ වගේ දේවල් උඩපනින්න ගන්නවා. ඇවිස්සෙන්න පටන් ගන්නවා. සමහරව අතිම තැම්පත් වෙන්න පටන් ගන්නවා. මොනවත් නැතුව අවශ්‍ය නම් ඒකට හේතු වෙච්ච දැනට අප්‍රකට වුණත් මූල කර්මස්ථානයේ මෙනෙහි කරන හැබැයි දැනෙනවා දැනෙනවා කියන්නේ. ආස්වාස ප්‍රසවාසයෙන් හෝ පිම්බීම හැකිලිමෙන් කරන්න බෑ. නමුත් ඉස්සරහට යනකොට ආයෙත් සරයක් එතකොට ගාලා ස්පර්ශ වෙච්ච ගම ආය ආනපානෙ පෙන්වෙනවා. එතකොට ඕනනම් ආය ආනපානෙ වශයෙන් මෙනෙහි කරතයි. ආයසට පිම්බි මහකිලින් වශයෙන් කරපේ කරාට ඒක පේනවා. ඒ වෙලාවල් වලට දැන් මොකද්ද කරන්න ඕනේ කියන එක කල්ලාතෝ ලියලා දෙන්න බෑ. ඒක පෙනුනට මොකද ඊට පස්සේ ආය ආනපානෙ වලට ඒක ආය තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට ආයත්වක බලා ගන්න ඕනේ දැනෙනවා දැනෙනවා. නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා හරි මේක කොට ගන්න. ඉතින් මෙතනදී අපි මේ මාරු කරන්නේ දක්ෂතාවය ඇති කරගන්නේ වචී සංකාර පිළිබඳව. මෙහෙම ගියාට පස්සේ ආයෙ කලෙලියක් එනවා. කලෙලියක් එනවා දැන් බාධා කරන දෙයක් නැහැ. දැන් හරියට මේ හැටියෙන් පාරේ අමාරුවෙන් ගොඩෙත් හරින් දාගෙන ගිහිල්ලා හයි ලෙවල් එකකට පාර දාගත්තා වගේ. ඊට පස්සේ අර නිකන් අපි ගත්තොත් එමෙ හයිවේ එකට හරි ෆ්‍රීවේ එකට හරි පාර පාට වාහනේ දාගත්තොත් ආයෙ ට්‍රැෆික් ලයිට් නැහැ. අර ස්පීඩ් ට්‍රක් එකට ගත්තනේ යන්නේ එකයි තියෙන්නේ දිගටම. තියෙන්නේ එක්සිට් එක බලන එක විතරයි. අන්න ඒ වගේ තැනකට යන්න පටන් අරගත්තට පස්සේ ඔක්කොම මනෝලෝකයකට වැටෙනවා හිත. කායක පිළිබඳව සංඥා ඔක්කොම නිකන් පොඩි එකාගේ හැඟීම් අම්මා දකිනා වගේ. හැඟීමක් තිබුණට ඒක පොඩි එකාගේ වේදනාව. අම්මට නෑ. අන්න වගේ පොඩි වෙනසක් එන්න පටන් ගන්නවා. සම්පූර්ණම චිත්‍රේ මනෝපුබ්බංගම වෙනවා. මනෝපූර්වාංගම කරගෙන යනවා. රූප ධර්ම, කාය ධර්ම ඔක්කොම තිබුණට හේවණල්ල විතරයි ඉතුරු වෙන්නේ. ඒතකොට චිත්ත සංකාර වලට හිත වැටෙනවා. ඒ කියන්නේ සංඥා වේදනා දෙකේ විතරයි මුළු ලෝකෙම දඟලන්නේ දැන්. අපි එක එක දේවල් පිළිබඳව දෙන සංඥා එතන තමයි ওই අනුශය ධර්ම වලට තුඩ ඇවිල්ලා ඒ හිට වෙලා තියෙන්නේ සංඥා වලින් තමයි. වේදනා කාය ධර්ම වලට අනිකුත් හැඟුම් වලට දෙනවා. මේ දෙක කොච්චරනම් වාෂ්පශීලී දෙයක්ද කිසිම හැඩයක් නැති කිසිම සටහනක් ආකාරයක් නැතිදී අපිට ඕන සටහනක් දෙන්න පුළුවන්. දීප සටහන ඇටට අහු වෙනවා. එනිසා මෙතනින් එහාට වැඩ කරන්නේ චිත්ත සංඛාර විතරයි. එතනින් එහාට යන්න නම් විපස්සනා බල විපස්සනාට වැටෙන්න ඕනේ. පරියන්ගේ සාමාන්‍ය විනාඩි 35 කට දෙයක් අඩුම ගානේ දක්ෂ යෝගාවචරයට පවා යනවා. හැබැයි මේ මුල් විනාඩි 40 හරිය වැදගත්. මොකද සෑහෙන නිකන් ගිනිපා ගන්නවා වගේ, කඹේ ඇවිදින්නා වගේ, නිකන් සූදුවක් කරලා හරියට මේ සූදුව මම දිනනවාමයි කියලා සූදු කෙලින්න දන්න කෙනෙක් වගේ අසරේ ශේස්ථාන මිනිසෙක් හරියට දන්නව අදාසනම් ගහනවාමයි කියලා කියනවාගේ පොට්ටයක් තියෙන. ඒක හැම පරියන්කෙදීම හරියන්නේ නැහැ. මොකද හරියන පරියන්ක තිබුණට මෙතනදී මේ බල රේඛාව මොකද්ද කියලා හුඟව දෙන්නේ දන්නේ නැහැ. ඔය එක්ස්පෙරිමන්ට් කරන්න පටන් ගන්නවා. මොකක්වත් නැතුව හරියට මෙනෙහි කිරීමේ යන්ත්‍රය දැනගෙන හෝ මේ නැත්නම් අපි කියනවා මේකට විතක්කේ කියලා නැත්නම් සම්මා සංකප්පය කියන එක හරියට දැනගෙන මෙතනින් ගියොත් ඇත්තටම කියනවා ඔය එන්නේ මොන්නම දෙයක්වත් ඇඟේ වදින්නේ නැහැ. මොන්නම දෙයක්වත් රිදෙන දෙයක් නැහැ. හිතට බය විතරයි තියෙන්නේ. මේක කාගෙන ගිය දවසේ ලুকু ගැම්මක් එනවා යකෝ මේ හොල්මනටනේ බය වෙලා හිටියේ. මේ දුමාරෙට නෙමෙයි බයලා හිටියේ මේ වචන කට වචනෙට නෙමෙයි බයලා හිටියේ මේ සායම්බරුවට නෙමෙයි මෙච්චර කාල බයලා හිටියේ කියලා අර මෙහෙම දිහා හැරලා බලනකොට හිතෙනවා කාට නම් මේක කියලා දෙන්නේ. නමුත් ඉස්සරහ ලොකු අභියෝගයක් තියෙනවා. තාමත් හැම සද්දෙම ඇහෙනවා. හැම වේදනාවම දැනෙනවා. හැම හිතවිල්ලම එනවා. රාගෙත් එනවා, ද්වේෂෙත් එනවා, මෝහයත් එනවා. නමුත් ඒවා ඇවිල්ලා වදින මට්ටමක් නෑ. නිකන් තියෙන්නේ සංඥා වේදනා මට්ටමේ. ඒක දිගේ සෑහෙන වෙලාවක් යන්න ඕනේ. ඒක දෙවෙනි වේග් එක දෙවෙනි මේ තරංගේ ඒක හැබැයි අරතරන් ගොරෝසු නෑ හැබැයි හරිසියුම් හරිසියුම් කියලා කියන්නේ මනෝමූලික ධර්මයක් තියෙන්නේ ප්‍රඥාව තියෙන කෙනාට තේරෙන පටන් අර ගන්නවා අර මේ කිඹුලා කියාවුවාම කිඹුලාගෙන් බේරගත්තොත් එමිනා ගෙදර ගියාට පස්සේ වෙදා වෙදකම් කරන්නේ හූනට අහු වෙන්නේ නැති වෙන විදිහට කිඹුලා කියනවලු උඹ මයෙන් බේරුණාට මල්ලි ගෙදර ඇති කියනවලු හූනේ කැඟට වැටුණත් වටතිර ඇදලාලු එදකම් කරන්නේ මම කියන කතාවට කියන්නේ. කිඹුලගෙන් බේරගත්තට පස්සේ ප්‍රශ්න තියෙන්නේ හුණගේ. ඒ වගේ තමයි අර කාය ධර්ම වලින් බේරගත්තට පස්සේ ඒ කියන්නේ තාම ಗುಣ විශේෂයක් ඇති වෙලා නැහැ. හිතේ සාමාන්‍ය පන්නරයක් තියෙනවා. ඊට පස්සේ නාම ධර්ම එන්න පටන් අර ගන්නවා. ඒව ඇවිල්ලා නිකන් මල්ලෙන් ගහනවා, කෝලම් කරනවා, අනම්මන. හැබැයි අර පළවෙනි එකෙන් ගත්ත ආදර්ශය නිසා නිවනම හොයන කෙනාට නම් වෙන විදිහට කියනවා නම් මේ නිකන් අනුන්ට උගන්වන්න ලාභ සත්කාරට නැතුව නිමන හොයන කෙනාට නම් හරි ඒක අභියෝගයක් වඩටපත් වෙනවා. ඊට පස්සේ තමයි මනෝ සංඛාර කියන තුන්වෙනි සංස්කාර කොටස් කපලා දාන්න පුළුවන් වෙන්නේ. එතකම්ම අර ඉස්සරහ ඇති වෙච්ච අර tempatකම එකින් එක එකින් සංස්කාර පොතු ගලව ගලව තිරයක් ඇර ඇර ඇර ඇර දේවාලයක් කොවිලක් ඇතුළට යනවා යන ගමනක් තියෙනවා. ඉතින් ඒකෙදී ප්‍රධාන වශයෙන්ම කියන්න පුළුවන් අකුසල් සිදු නොවීම පමණයි. කුසලයක් කියලා ඉතින් අපි ඒකට භාවනා කුසලයේ කියනවා. නමුත් එහෙම කුසලතාවය කියන්නේ මෙතන පින නෙවෙයි දක්ෂකම. කුසල කියන පදේට අර්ථ දෙකක් තියෙනවා. අපි කුසලතා පරීක්ෂණයක් වගේ දක්ෂකමක් තියෙනවා. සියුම් අභියෝගතා පරීක්ෂණයක් ඇවිල්ලා නොසලී එයා ඒ කාගෙන යන ගතිය. ඒ දක්ෂතාවය දිනු වෙනවා. නමුත් ඒ දක්ෂතාවයේ තාම පෞරුෂත්වයට එකතු වෙලා නැහැ කියලා කියනවා. අනිත් දවසේ වරදින්න පුළුවන්. එදාට ආයෙ සතුටක් ඇති වෙන්න පුළුවන්. මෙහෙම ගිහිලා ගිහිලා හතර සැරයක් වෙලා ඒක ස්ථිරසාර වෙන දවසේ තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. එතකොට පෞරුෂත්වයට එකතු වෙනවා. එකතු වෙනවත් එක්කම මේ පුද්ගලයාගේ කෙලෙස් ප්‍රමාණය කඩලා යනවා. يعني කෙලෙස් සංයෝජන ධර්ම ටිකක් ගලවලා ගියාට පස්සේ ඒ පුද්ගලයා නෙවෙයි ඉතුරු වෙන්නේ. මේ මනුස්සයා ටිකක් පරිණාමයකටපත් වෙනවා. ඊට පස්සේ ආත දෘෂ්ටි ප්‍රශ්නයක් එන්නේ නැහැ. එනිසා භාවනා කිරීම සඳහා මේ ලෝකේ තියෙන විකාර සිල් જાති, වෘත જાති මේ ඔක්කක්වත් වැඩක් නැහැ. ඕන කරන්නේ මේ ටික විතරයි කියලා සීල වෘතේ. මේ භාවනාවට අවශ්‍ය කරන සීලය නැත්තම් ඒ කියන්නේ මේ බයලජ්ජා කියන්නේ මොනවද කියන එක තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් කවුරු කියලා දුන්නා අල්ලා ගන්නවා. විචිකිච්ඡාව වෙන්නේ නැහැ ඊට පස්සේ. විචතර සෙනක භාවනා කරාට ඇයි නිවන් දකින්න බැරි? බුදුරජාණන්සේ මේ කට්ටියට විතරක් දුන්නද කියලාගේ විචිකිච්ඡා එනේ ආ දන්නවා මේ මේ අසීරු අවස්ථාවේදී ජාම බේරනවායි කියන එක ඔක්කොටම කරන්න බෑ. ඒ දක්ෂතාවය විතරක් තිබිලත් බෑ. දැනුම විතරක් තිබිලත් බෑ. සාකච්ඡා කරලත් බෑ. එතන තියෙනවා මේ මේ අහඹුව කියලා එකක්. අහම්බෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. විතර කරන කෙනාට කරන්න පණින්න තියෙන අවස්ථා වැඩි. අන්නේ අහම්බේ වෙයි කියලා හෝ නොවේයි කියලා හෝ ගුරුවරයාට කියන්න බෑ. ශිෂ්‍යයාට කියන්න බෑ. උත්සාහ කිරීම අන්නේ කරුණ වලින් පෝෂණය වුණාට පස්සේ විචිකිච්ඡා ධර්ම අඩු වෙනවා. අඩු වුණාට නැහැවිත් ඉන්නේ නැහැ. අර වෙන්න වගේ වෙනවා. උත් ටික වෙලා කරන්න දන්නවා කිසිම ගුරුවරයෙකුට මට උදව් කරන්න බෑ. මට මමමයි කියනකොට විචිකිච්ඡාව තමයි මේ අපේ ආයුධයේ මොට්ට කරන දේ. ඒක නැති කරන්න ඕනේ මේ ආයුධය සද්ධාජි ගුණ ධර්ම වලින් ගාලා තියාගෙන ඉන්න ඕනේ කියලා විශ්වාසය එනවා. ඒ විශ්වාසයට සටන් කරන වෙලාවේදී නෑ. හැබැයි සටන් කරන වෙලාවේදී ඒ විශ්වාසය ඇති වෙන්න ඕනේ මූලික ධර්ම පෙළ ගැහෙනවා. නිකන් කාණ්ඩම් කැවෙනවා. බල කැවෙන ගතියක් එනවා. ඒක තේරෙනවා යෝගාවචරයට. හැබැයි ඒක ස්ථිරව බුද්ධියට සින්න වෙන්නේ මාර්ග ඥානක තමයි. ඉතින් මේ මාර්ග ඥාන පවා මංගල ධර්ම විදියට සරුවචාන්සේ සඳහන්ලා දීලා තියෙනවා. පුත්තස ලෝක ධම්මේ පුත්තස ලෝක ධම්මේ මේ මේ තපෝච භ්‍රමචර්යංච අරිය සත්‍යාන දසන නිබ්බාන සත්‍ය කිරියාච කියලා මංගල කාරණා විදියට. නමුත් ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ මේ මංගල කාරණා වලින් නිවන ලැබුවට පස්සේ තමයි පුත්තස ලෝක ධම්මේ කියන එක මේ ලෝක විෂම ධර්මතාවයන් විශේෂයි ලෝක ධර්මතාවයන් විශේෂ නොසලෙන ගතිය තමයි මේකෙන් ඒ පෞරුෂත්වයට ලබා දෙන මේ පන්නරේ එකලස ඒ නිසා දේවල් වලට සැලෙන්නේ නැති ගතිය. දෙයක් දැකලා කලබල වෙන්නේ නැති ගතිය තමයි අවසානයේ මණ්ඩි වගේ ඇති වෙන්නේ. ඒකනම් අර හිත ආනාපානේ සංසිඳනකොට කර්මනේ ඉඳිල්ලෙන් ඒ අගේ කිරීම වෙනවා. කලබල ආනාපානේ කියලා කියන්නේ බොළඳ දෙයක්. තැම්පත් ආනාපානේ කියන්නේ මේරිච්ච දෙයක්. ඒ නිසා මේරිච්ච දෙයට සහයෝගය දක්වනවා. හිත කලබල වෙනකොට තව තව කලබල වෙනවනම් තීන්දුව කරනවා නම් ඒක බොළඳ දෙයක්. ওই කලබල මොනව තිබුණත් ඕන දේ තීන්දුව කරන්න ඕනේ. ඔක තැම්පත් වෙනකම් මම ඉන්නවා කියලා හිටියොත් ඒක මෝරච්ච ගතියක් තීන්දුවක් අවශ්‍යතාවයක් නැති ගතියක්. අන්නේ විදිහට ඒ මේ ගොරෝසුන් දැන් සිට සියුම් තැනට කලබල තැන සිට සියුම් තැනට යනකොට ඒක ඒකට අනුග්‍රහ කිරීම ඒකට ධෛර්යය දීම තුලින් අෂ්ටලෝක ධර්ම පිළිබඳව පුංචි පාඩමක් හම්බ වෙනවා. හැබැයි මේ පාඩම හැම දෙයකම යොදවතයි. පරියංගයට, සක්මනට, එදිනදා වැඩවලට, ගිහි ජීවිතයට, ආර්ථිකයට ඕන දෙයකට යොදවතයි. නමුත් ඒකේ සාහතික වෙනකන් ඇතුලේ හොඳට තමන්ගේ හිතට ඇටුවම් බැහැ ගන්නකන් ඉන්න බැරිකම කඩිකුලප්පුව තමයි තියෙන්නේ. ඒක ආවට පස්සේ මේක ඉක්මන් කරන්න හදනවා. ඒ ධර්මෙ හිම ඉක්මන් කරන්න බෑ. ඒක හොඳට සිද්ධි වෙන්න අරින්න ඕනේ. එකක් දෙකක් වෙච්ච නැති කට්ටිය මෙතන අඩුයි. ගොඩ දෙනෙක් ඒවා දැකලා තියෙනවා. නමුත් මේ භාවනා යන්න හදන ඒ වගේ තැනකට කියලා හිතක නෑ මොකද දෙන්නේ. හිතගෙන තියෙන්නේ මේ අරක ලබා ගන්න මේක ලබා ගන්න කියලා මේ මොනවදෝ වැඩ වගේ. ඒකට හේතුව අර නුපුහුණු මනස. නුපුහුණු කයයි කාය සංස්කාර කලබල කරන්නේ. නුපුරු හිතයි චිත්ත සංකාර කලබල කරන්නේ. නුපුහුණු වචනයයි වචී සංකාර කලබල කරන්නේ. එදී අපි පුරුද්ද තියෙන කලබල ජීවිතේ. ඉතින් අමාරුයි අර සම්පූර්ණ කලබල ජීවිතයට ඇවිල්ලා එකපාරට මේකට අර රත් වෙච්ච ගලක් අරගෙන වතුර දැම්මා වගේ මේකට හැඩ ගැහෙන්න අමාරුයි. නමුත් දන්නවනම් මේ වෙහෙස වටින වෙහෙසක්. තපස කියන්නේ මේකයි. මෙහෙම නැතුව මෙහෙම ගෙවන්න නැතුව මේකට යන්න බෑ කියලා මේ වෙහෙස ලොකු වටිනාකමක් තියෙනවා. හරියට විලිරුදාවක ඉන්න මවක් දන්නවනම් මම බිහි කරන්නේ ධක්විති වෙන්න රජපැටියෙක් කියලා ඒ අම්මට ඒ විලිරුදාව ලොකු නම්බුවක් වෙනවා. මාතෘත්වයක් ලබා දෙනවා. ඉතින් අර යෝගාවචරය අන්නේම එල්ලයක් බලන්න වැඩ කරන කෙනෙක් නම් එල කියන ප්‍රතිඵල බලාගෙන කෑදරකමට නෙවෙයි මේ ලෝකෝත්තර වැඩපිළිවෙල කියලා මේ එන පුංචි වේදනා මුලින් මුලින් කරදුනට එච්චර කරදර ගන්න. එනිසා මේ සංසිද්ධීමේදී වෙන්නේ පිනක්ද පවක්ද කියන එක එක වචනෙන් කියන්න බෑ විස්තර කරන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩක් වෙන්නේ. ඉතින් ඕනේ නම් ඒකට පිනක් කියා ගන්න, ඕන නම් අයිස්ක්‍රීම් කියන්න, ඕන නම් චොක්ලට් කියන්න, ඕන දෙයක් කියා ගන්න. ධර්මතාවයේ තේරෙන්න නම් බහින්න ඕනේ වැඩේ. වැසර පස්සේ තේනවා මේක දැක්කට පස්සේ කොහොමනම් බුදුහාමුදුර අවුරුදු 2500 ඉස්සෙල්ලා මේක කෙනෙකුට කියලා දුන්නද? මේ අවුරුදු 2500 මේ ගැඹුරු ධර්මයක් කොහොම අපි දක්වා පැමිණවාද කියලා හිතනකොට මුන්නම තාලකින්වත් අමාරුයි හිතන්න මේ අහවල් එක න්‍යාය ධර්මයේ එක හේතු විචල්්‍ය සාධකයකින් නෙවෙයි. ලක්ෂ කෝටියක් දේවල් එකතු වෙලා අවිල්ල තියෙන්නේ. ඉතින් අපි කොච්චර බොළඳද කියලා හිතනවා මේ වගේ ධර්මතාවයන් ඉදිරිපිටදී අපි දෙන නිදහස කර්ම දිහා බලනකොට. ඒ නිසා සෑහෙන අශලෝක ධර්මේ කම්පා වෙන ගතිය තිබුණත් යන්නේ කම්පා වෙන තැන නොවන තැනටයි කියන හැඟීමවත් අඩු ගන්න. නැති කෙනාට ගුරුවරයා මොනව කරන්නේ? නිශ්ශබ්දතාවය මොනව කරන්නේ? මොනව දුන්නත් හරියන්නේ නැහැ. මේන කම්පන ධර්මවලදී ඉවසන ගතිය අවශ්‍යයි. ඒකනම් ඔය සංසිද්ධීමේදී මොකද්ද කරන්න කියන එකෙන් සත්පුරුෂෙක් වෙනවද අසත්පුරුෂෙක් වෙනවද කියන එක මේ හතර සැරයක් ඒක වෙනකොට Tamanටම තේරෙනවා. අසත්පුරුෂයාට හරිය බයක් ඇති වෙනවා ඉන්න බැරුව යනවා දමල ගහලා යනවා. සත්පුරුෂයාට නම් තේරෙනවා සංසාරේ නොගිය જાති ගමනක් මේ යන්නේ කැප කරන්න ඕනෑ කියන හැඟීම. මොකද? දක්ෂ වෙන්න ඕනේ අර ඒ සංසිඳුතෙන් ඉඳලා යන්න දක්ෂ වෙන්න ඕනේ කියලා කොහේක කොහොමද? ඒ කියන්නේ මේ මේ සැලෙන්න හොඳ නැහැ. මේ අන්ත ලෝක ධර්ම ලාභෙට අලාභෙට සැපට දුකට කීර්තියට ප්‍රශංසාවට ඒ වගේ ධර්ම ධර්මණී අපිව සලන්නේ ඒ ධර්ම ගොජ දාන්න ගන්න ඔය වෙලාවට ඔක්කොම නලියන්න පටන් ගන්නවා ඒව නිකන් සක්‍රිය වෙන්න පටන් ගන්නවා ඒව නිකන් සජීවීව නටන්න පටන් ගන්නවා මහා ලොකුවට නෙවෙයි හැමදේම නිකන් කිචි ගැවෙන්න පටන් ගන්නවා ඒ වෙලාවට මතක තියාගන්න මේකේ භාවනාවෙන් ආපු දෙයක් භාවනාවෙන් ආපු දෙයක් නම් ඒක දැනගන්න පුළුවන් ක්‍රම තමයි මේව විඳින්න පුළුවන් මම දරන්න පුළුවන් අන්නේ දැරිල්ල දරන්න දරන්න නැතුව යන්නත් බෑ මේ ගමන. කරදර නැති උනායි කියලා කියන්නේ නොමග. කරදරේ එනව නමුත් දරන්න පුළුවන් කියලා කියන්නේ මේක තපස කියන්නේ ඕක තමයි. භාවනා කියන්නේ ඒක තමයි කියලා ඒ වෙලාවේදී ඇඟ නිකන් තැනක් නැ මුළු ඇඟ රිදෙනවා. එපා වෙනවා නිකන් ලුණු දෙයි දැම්ම වගේ යන්න හිතෙනවා. ඒක කල්පනා කරලා බැලුවොත් මේක වේදනාවක් නම් තියෙනවා තමයි. ගිය ගමම යනවා. නැගිටපු ගමම යනවා ඕක. මට මේක දරන්න බැරිද? ඒ වගේම සද්ද ඇහෙනවා. සද්ද ඇහෙනවා හිතෙනවා යකෝ මෙච්චර භාවනා කරත් මේ මෙච්චර සද්ද නොකර ඉන්න බැරිද කියලා ඒවට තරහ යනවා. එසන මේ සද්ද ගණන්නකොනේ යන්න බැරිද? පුළුවන්. ඒතර හිතීවි වගේක් එනවා. ඒ හිතවිලි එච්චර චාරවත් හිතවිලි නෙවෙයි අවිචාරවත් හිතවිලි එනවා. ඒතර හිතනවා මට පිරිසුදු කියලා හිතා හිතන මගේ සීලෙත් පිරිසුදු නැහැ. මේ පිරිසුදු අපිරිසුදු හිතවිලි එනවනේ. කියලා ඕවා ගණන් නොකර ඉන්න බැරිද කියලා බලුවා ගණන් නොකර ඉන්න පුළුවන්. ඉතින් එතන තියෙනවා එතන තියෙන ඒ එන්නේ කිරමනා කිරලමනලා බලලා තමන්ගේ ජාම බේරගන්න. මේ කඹේ පන්න ගන්න නැතුව පාරෙන් පිටපණ නැතුව යනවා කියන තේ එක වචනය ගැලපෙන්නේ දක්ෂකම කියන එක විතරයි. වෙන කිසි ගුණයක් නැහැ එතන. එනවා පිළිගන්න. එන්නේ දේ පිළිගන්න බලන්න මට මේවා තියේදී යන්න බැරිද? පුළුවන්. ඇත්තටම කියනවනේ ඒව නැතුව යන ගමන තනිකර බොරුවක්. ඒව නැති ගමන ඒකාන්ත පටලවිල්ල. ඒක නිකන් කියනවා මේ උපමා කතාවට කියනවා මිනිස්සු දෙන්නෙක් ගමේදි කතා වෙලා කියලා තියෙනවා අපි මේ හිමාලයට යන් කියලා. දින කතා කර යනකොට හොඳ ඊලන්දාර දෙන්නේ කිතේ දෙන බඩවිරේක කරලා කාලා බීලා ඇඟ හදාගෙන ඉතින් අවශ්‍ය අඩුම ගමන් මල්ලත් අරගෙන යනකොට මගට ගිහිල්ලා ටිකක් කන්දට හේතු වෙනකොට නාකියෙක් ඉන්නවලු පාරයිනේ ඉඳගෙන හති අරිනවලු. ඉතින් අර දෙන්න දැකලා ඒ මනුස්සයත් hina වුණා. මේ දෙන්නන පාරෙමනේ. ඊළඟට පස්සේ කිව්වලු මමත් යනවා හිමාලයන් දී. එක මිනිහ ගානේ නාකේ මැරෙ නැතු නිකන් හිටපන්. උඹට කරන්න පුළුවන් දේ මොකද්ද? මේ අපි මෙච්චර මේ මහන්සිලා ඊළඳාරි නෑදට උඹ උපලයන් කියලා. අර මනුස්සයා hinaවනකොට දෙවෙනි මනුස්සයා කළු ලොක ඇත්තටම යන්න ඕ කිව්වලු කරේ තියාගත්තා. දෙවෙනි මනුස්සයා තියාගත්තට පස්සේ දෙවෙනි මනුස්සයාට යන්න බැරිලු දාඩියලු අර මනුස්සයා ඉතින් බොහොම නම්බුකාර විදියට නමුත් කොච්චර කරවත් බරක් නේ. මිනිහ හතිය දැන හතිය දැද යනවලු යනවලු යනවලු අර දිවලු කලින්ම කියලු. එයා කියලු මේ මිනිස්සු මේ අහකන් තියෙන කුණු කන්දල් ඔළුවේ දාගන්නවා. මේ වගේ ගමනක් ඔව්ව දාගන්න බෑ. උඹේ යාළුකම ඕනෙත් නැහැ කියලා කියලා. ඉස්සරහට යනකොට දවස් දෙකක් යනකොට අර මිනිසා සීතලේ මැරලා හිටියලු. මේ මිනිසාගේ ඇඟ දාඩි දාලාලු. ඉතින් හිමීට තව අදිනවලු. ලොක්කා කතා කරලා කිව්වලු පේනවනේ තහදිසි කාරින්ට එන්න වැඩි කියලා. ඒ මොකද මේ කන්ද නගිනකොට ඔක්සිජන් ප්‍රමාණයට ඇඟ හුරු වෙන්න එකතරේ යන්න හොඳ නැහැ. පුළුවන් තරම් එන්නේ ඔක්සිජන් අඩු වෙනවා. සීතල වැඩි වෙනවා. ඒකට ඇඟ හුරු වෙන්න හැම අඩි 1000කටම සැරයක් රැයක් අඩු ගන්න වේග ගන්නවා. එතකොට තමයි ඇඟ මේ හුරු වෙන්නේ low blood pressure වලට මේ ඔක්සිජන් වලට. ඉතින් ඒක පාරට ගියොත් heart attack එනවා. මේ pressure system upset යනවා. අරයා මෙයත් එක්ක තරහටත් එක්ක ගියා. ඊළඟට මොනවද වෙලා ගාපු ගමන් වැටුනහම සීතලට වැටෙන්නේ. හාත්පස සීතලයි එතන ඉවරයි. මේ මිනිස්යාට කරන්න බැරි තරම් දාඩිය. ඇයි මේ නාකියා කරේන්නේ? නාකියා නාකියාට ලොකු සතුටක් නේ තියෙන්නේ මේ ඊලන්දාරියේ කවදාකවත් අනියම යන්න බැරි ගමනකට මාව වගේ කෙනෙක් කරේ තියන යනවා කිව්වා මිනිහාගේ හදවතේ නිතරම අඩියක් අඩියක් පහස දන්න මං අනුන්ගේ කරක ඉන්නේ. මිනිහට ඒ උත්තේජනයක් තියෙනවා. දැන් අපි අපි කාට හරි උදව්වක් කරනකොට ඒ මනුස්සයා බොහොම අපහසුතාවයෙන් නම් ඉන්නේ. මේ මනුස්සයා එතන විවේකයට යන්නේ නැහැ. තද අප්‍රමාදයකට වැටෙනවා. ඒක මේක පැවිදි වෙච්චාම හොඳටම තේරෙනවා මනුස්සයෙල මේ වැඳලා කන්න දෙන්නේ බයටවත් මොකටවත් නෙවෙයි නෙවෙයි. Tamanට නැති විදිය හොඳ කැම ටිකක් දුන්නාට පස්සේ හරි අද දෙඤ්ඤම් වැඩේ කියලා පුරියානි හම්බුනා වගේ කාලා බුදියන්න බෑ. ඊට පස්සේ මතක් වෙනවා එනං පත්‍යව නම් ගොං ගහපන් බඩෝ. කමතේදී එච්චරයි කියන්නේ. මුත්තේට කැම නම් බුදියන්න බෑ. ගොම ගන්න ඇවිල්ලා ඇඟි හරක් කළෝ නැගට. පත්‍යන ගොං ගහන්න. ඉතින් දුරාන්සේ කිව්වා මේ කන්නේ තමන්ගේ දරුවන්ටවත් දෙන්නේ නැති තරම් දෙයක් මේ ගෙනලා පුදලා වඳින්නේ විලමකට නේ කාලා බුදියන්න එපා. මේ සිවුර හැදුවට පස්සේ මේ උඩ තියලා වඳින දෙයක් උඹ මේ උදේ හවස ඇඟේ පටලවාගෙන ඉන්නේ. මේ සීනාසන විහිළු කරන තරක් එව නෙවෙයි මේ මේ බේත් පිළිකර ඉව ගත්තට පස්සේ පුදුමාකාර උද්වේගයක් ඇති වෙන්නේ. ඒ උද්වේගය නරකට ගියොත් බුදුන්ස කියනවා මේ මේ තරම් ගිනියම් වෙච්ච යකඩකින් ඔතන එක හොඳයි කියනවා මේ ඇඟ මේ නරකට මේ සිවුරු පාවිච්චි කරනට වැඩිය. ඔය කන ආහාර වලට වැඩිය හොඳයි කියනවා රත් වෙච්ච යකඩ කුලිවක් කරන එක ඒ වෙලාවෙම බඩ පුච්චන පල්ලෙහාට ගියත් පවු නැහැ කියලා කියනවා. කාලා සෙල්ලම් කරනවා. ඒ වගේ අර කාගරි ආධාරයක් ලැබුණාට පස්සේ උපකා විශේෂ අවස්ථාවේ මොන කරන වෙලාව හම්බුණාට පස්සේ ඒ මනුස්සයාට හිතෙනවා යකෝ මං කවදා මේ මනුස්සයාට ණය ගවන්නද? මට ඕනේ ගමන සිද්ධ වෙනවා යන්නේ කාගරි කරප්පිටනේ. අන්නේ වගේ ඒ ඒ තැනට ගියාට පස්සේ ලැබෙන බාධාව, ඒ පාරදී හම්බෙන බාධාව අපිට මේ වෙනදාට අනේ ඵලයන් යන්න කියලා එහෙම කරන්න බෑ. එහෙම කරලා ගියා නම් ගිහිල්ලා හතියල්ලා මැරෙන්න වෙනවා. ඒක කරේ තියානේ ගියාට පස්සේ ලොක්කා කියයි පුතේ උඹට තිරුණන් සන්නයි උඹට මොනවද කියන්නේ මට මතක නැහැ හොඳ වචන කියනවා. ඈ අන්න යෝධ බල යෝධ වීරිය ඔබට ලැබේවා. අනේ මගේ අප්පාවත් මේවට උදව්වක් කරලා නැහැ. පුතුඹ ඵලයක් මට බෑ කියලා යයි. එතකොටත් අපිට ධෛර්යයක් ඇති වෙන්නේ. ලොක්ක මගට යනකොට මැරෙයිද කියන්නේ දන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. කදාකත් ඒක උදව්ව කරම ඉන්නේ කදාකත් ඒ වචනේ නොකිය අරින්නේ ඒ උදව්ව කරන වෙලාවෙ එනකොට ඒ උදව්ව නොකර ඉලන්දාරිකන් නෙවෙයි. වගේ මේ භාවනා කරනකොට අපේ පරණ කෙලෙස් එනවා. රාග එනවා. ඒක පැත්තකට දාලා ගිහිල්ලා කරන්න බෑ. ද්වේෂත් එන්න ඕන කොහොම මේක ගෙවල යන ගමනක් නේ හංගලා වසංගලා යන ගමනක් නෙවෙයි කය වේදනා එනවා ඉව එනකොට සතුටින් විඳින්න ඕනේ යකෝ දැන් මේ ඉවරයක් වෙන්නේ හදන්නේ මේ දැන් ඉවර වෙන්න හදන්නේ ඒ නිසා පුළුවන් ප්‍රමාණයක් කාගෙන ඉන්න බැරි ප්‍රමාණෙකින් කාටවත් දොස් කියනා නෙවෙයි මං හෙට හොඳට හිත හදාගෙන මං උඹත් එක්ක යන්න එන්න ඔයිට වැඩිය කරදරයක් මට ආවත් හොඳයි මොකද අද ලෑස්ති නැති නිසා මට කරන්න දෙයක් නැහැ කියලා අර එනේන දුකට එනේන වේතට මේ සාදර වෙන්න හදනකොට තමයි දවසින් දවස පේනවා එන දුක් වැඩි වෙනවා. එන කරදර වැඩි වෙනවා. නිന്ദා වැඩි වෙනවා. අපහාස වැඩි වෙනවා. ඒක හොඳ ලකුණක්. يعني වෙනකොට තේරුම් ගන්න ඕනේ හැබැයි මේව ආවට අර ගු කප්පරක් ආපේකට ඉන්දියාප්පයක් ගානක් නැහැ. මඩපුවක් ගෙඩිය ගානක් නැහැ. උහි කාගෙන යනවා වෙන කෙනෙක් බන්නේ යකෝ මීයා කාට කුණු වෙච්ච මඩපුවක් කාලා කිසි ගාණක් නැතුව නිකන් එනවා. ඇහුවම කියන්නේ මොකද? ඌ ඊට කලින් මං ගු කප්පරක් විතර කාලා දෙනවා මඩපුවක් ගෙඩිය ගානක්ද කියලා. වෙන මිනිසුන්ට වෙන්නේ කිසිම හැඟීමක් නැහැ. මේ මිනිස්සු කටයුතු කරන මේ මිනිස්සු ඒව ගෙවලා තියෙන්නේ. ඌව කතා කරන්න දෙයක් නැහැ. හැබැයි හැම කෙනෙක්ම ගෙවන්නේ ඇඟෙන්මයි. එනත බ්‍රවුන්ස් කම්පැනි හරි මිලර්ස් කම්පැනි හරි දීලා ගෙවන්න බෑ මේක. කොන්ත්‍රාත් දීලා කරන්න බෑ. ඉතින් අපි කොල්ල හිතාගෙන නෑ අද බෑ මං හෙට මේක කරන්නම් අද බුදිය ගන්න. ඒක ඉතින් කරන කට්ටිය ඉතින් අර කලින් ගේමින් හැට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. අර නාකේ අතහැරලා ගේමින් හැට වෙච්ච වැඩේ වෙන්නේ. එචා මේ භාවනා ගමනේදී ලැබෙන දුක්, පැමිණි දුක් කියලා කියන්නේ අපි කියන්නේ සිංහලෙන් පැමිණි දුක් පැණි රසයි. මොකද ඉල්ලලා කරන පරිප්පුවක් නෙමෙයි තියෙන්නේ. මම තාත්තා කිව්වට අපි ආවේ. කවුරුත් යාළුවෝ ටිකක් එකතු වෙලා සම්මාදම කරලා යාපලයන් මචං කියලා ආවේ නෑ. උණ්ඩ පයින් ගහලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් කාපන්. කන්න පුළුවන්. ඒකයි පුත්‍රජානන්සේ කිව්වේ බය නැතුව සාක්‍ය වංශයෙන් ඇවිල්ලා මහානවයට ඉදිරිපත් කළ එක කාපන්. මම කෑවා. කන්න පුළුවන්. පුළුවන් කියන හැකියාව ගන්න නම් හරියට අරමුණ තැම්පත් වෙනකොටම මේ සීරිමත් සිනායි ඔඩ්ඩි යකයි හැම කෙනෙක් ඇවිල්ලා දොළබිලි ඉල්ලනවා. ඉතින් කපුවා යනකොට ඌට ලේගොටුව අනම්මනම් ටික ලැහැත්ති කරන යන උක් දණ්ඩක් අනම්මනම් ගේනවා ඔය. ඔය යකේකට නිකන් උක් දණ්ඩක් විතරයි වුණේ කරන්නේ. ඔය ඔය ආවට ඔය මේ කන්ද මේ කන්තල දින යෝග්‍ය ආයවල් ඉන්නන්නේ නැහැ. ලේගොටුවක් කිව්වම මොකද කරන්නේ? කරමලේ පොඩ්ඩක් තුවාල කරලා කොස්කොලේ ගාලා දෙනවා. සව්බිල්ලක් කියලා මොකද? විතරක් දෙනවා. රූපෙට රූපයක් කියලා මොකද්ද? සතේ රූපයක් ඇඳලා දෙනවා. විකාර කරන්නේ දෙයියොත් එකයි ඔය යක්කුත් එක අපිත් කෙලස් එකත් එච්චරයි. ඔය අඬාන ආවට හරියට මූණ දිහා බැලුවොත් මොකක්වත් இல்ல. ඉල්ලන දේ දෙන්න පුළුවන්. මේ පොඩි සොච්චමයි. අපේ ගමනත් එක්ක බලනකොට යතයි. ඉතින් වගේ ඒ දේ ඉතිහාසය ඉගෙන ගන්නකොට එන්නේ අපිට භූගෝලය ඉගෙන ගන්නකොට එන්නේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට එන්නේ එන දේ බෙදා ගන්න පුළුවන් මේක බෙදාගෙන ඉන්න බෙදා ගත්තොත් කවදාකවත් ඔරිජිනල් එක නෙවෙයි. එනිසා මේකෙදි පැමිණෙන දුක් ටික තමයි අපිට අපිට වෙන කෙනෙකුට කියන්න පුළුවන්. මම මේ ගමනේදී මෙන්න මෙච්චර අත්දැකීම් ලැබලා තියෙනවා කියලා. සරුවත් නැන්ද අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. ඒක තමයි සාතිකේ. මේක බොරු නෙමෙයි කාගත් එකක් නෙමෙයි ණයට ගත් එකකුත් නෙමෙයි වසංගලත් නෙමෙයි පැමිණි දුක්. ඒ නිසා එතන දක්ෂකම කියලා කියන්නේ ඒවට සාතර වෙන්නත් එපා දුක් ඉල්ලන්නත් එපා. හැබැයි තමන්ගේ ජර්මානුරූපව කර්මානුරූප ප්‍රමාණයක් එනවා. අන්නේදී මග අරින්න යන්න එපා. ඒදී නොවේවා කියලා හිතන්න එපා. හිත කරන්නම් කියන්න යන්න එපා. ඒව අප්‍රමාදිත වෙටෙන්නේ. ප්‍රමාදිත වෙටෙන්නේ. එනිසා ඒ දුක් වලට එදාට දාට මුණ තුනට පස්සේ අපිට බය සාතිකයක් හම්බෙන්නේ නැහැ. ඒ දවසට එන ටික Tamanට උරුම දෙයි. ඒ ටික කරන කරන කරන කරන යනකොට එන්නේ එන්නේ එන්නේ අර දැරීමේ ශක්තිය ප්‍රතිශක්ති මේ වගේ කලබල ලෝකෙ මිනිස්සු සැලුනට Taman නොසැලී සිටීමේ ශක්තිය වැඩෙනකොට ඒක මේ මේ පරිණාමයේ හිර වෙච්ච තැන ඉඳලා අලුතෙන් වැඩෙන්න පටන් ගත්තා වගේ. අපේ මනුස්ස පරිණාමයේ සෑහෙන හිරවිල්ලක් දැන් තියෙනවා. විද්‍යාව ආවට පස්සේ සෑහෙන මන්දගාමී වුණා. මොකද හැම දෙයකම උපකරණ හදුවා. මිනිස්සු Tamanගේ ශක්තිය පාවිච්චි කරන්නේ නැහැ. ගහක් කොලක් අඳුරන්නේ නැහැ, පොළව අඳුරන්නේ නැහැ, සෙරපුණතු යන්න බෑ, බිම ඉඳ ගන්න බෑ, নানা දේවල් කරගෙන. ඉතින් ඒක උඩ අර බොහොම බරපතලින් බලපානවා. අපි ආයෙ මේකට බහලා ඒ නතර වෙච්ච තැන ඉඳලා වැඩේ පටන් ගත්තාම ආයෙත් බුදුහාමුදුරුවෝ පේනවා රහතන් වහන්සේලා පේනවා උන්වහන්සේලා යනවා. මේ පාර යන එකයි තියෙන්නේ. ඒ නිසා ඕකට දක්ෂ කියලා කියනවා. ඒක තමයි භාවනා ජීවිත අවශ්‍ය කරන පින් නෙවෙයි කුසලතාවය. කුසලය කියන්නේ දක්ෂකම. අභියෝගයක් ආවට පස්සේ කොහොමද ජයගන්නේ? කොහොමද එතනදී ආපු දේ බාධාවට හරවගන්නේ නැතුව අතප්පයක් කඩාගන්නේ නැතුව එහා පැත්තට ය아가න්නේ කොහොමද කියන එක ඒක ඉතින් අර බාලදක්ෂ ව්‍යාපාරය කරලා ව්‍යාපාරයක් කරලා පවුලක් කරලා කොයිතරම් බතක් කරමිනෙකුට සම්මම් පක්‍රම තේරෙනවා. ඔය මොකක්වත් නැති එකාට ඉතින් ගල් ගැඩවිල්ලේ කොළු එළියට ඇදලා දැම්මම වෙilla නැහිනවා. හැබැයි ඒ වෙilla නැහිනකොත් වටිනවා පහුවෙන්දට ඕක තමයි උදව් වෙන්නේ. අද වැරදිච්ච එක තමයි පහුවෙන්ද උදව් වෙන්නේ. නිසා මේ දුක්ඛ සත්‍යය අවබෝධ කරන්න යන්න. ඕක පන්නලා ඔය එහා පැත්තේ තියෙන ආර්ය දුක්ඛ සත්‍ය කියලා වෙනම එකක් නැහැ. ඕකම තමයි. ඔය ලැබෙන එකම තමයි ආර්ය දුක්ඛ සත්‍ය බවටපත් කරගන්න තියෙන්නේ. ඉතින් ඒක මගහරිනව නම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ වෙන ඔක්කොටම අපිට උත්තර දෙන්න පුළුවන් කියලා. වෙනදට වැඩි ප්‍රමාණයට උත්තර දෙන්න පුළුවන් නම් එච්චර උත්තර. වෙනදට වැඩි මට යමක් දරන්න පුළුවන්, ඉවසන්න පුළුවන් කියලා තේරුණා නම් එච්චරයි. ඒක ලොක් කරන්න යන්නත් එපා. ඔක්කොම ඉවසන්න යන්නත් එපා. ඒක බුදුහාමුදුරන්ටත් බෑ. බුදුජනනාන්තරෝනේ ජාම බේරගන්න එක විතරයි. අහදන්නවා කියලා ඊටාම දුර්ලභ තැනකින් තමයි පැනලා තියෙන්නේ. අපිටත් තියෙන්නේ සටන පාවා දෙන්න එපා එල්ලිලා ඉඳ. ඉන්නකොට වෙලා වෙනවා පණින්න පුළුවන්. හැබැයි මේ මායя පරද්දලා නෙමෙයි. මාර පරාජය කියන කතාව මිනිහා එදා හිටලා අදවත් වෙනකම්ම ජයට ජීවත් වෙනවා. මාරයාගේ කිසිම අඩුපාඩුවක් නැහැ. අර උගේ කකුල් දෙක අතර රිංගන එකයි අපේ තියෙන කකුල් දෙක ඈත් වෙච්චාම ත්‍රිවිලර් කාර්යය දාන්න දෙමිල්ල. ඉවත් වෙන්නේ නැත්තම් මේ පැත්තෙන් දාලා යන්නේ. එච්චරයි. අපිට තියෙන්නේ එච්චරයි. එනතු අපිට පාර හම්බ ත්‍රිවිලර් එකට පාර හම්බෙන්නේ නැහැ. අපි වගේ දාගෙන යන්න නම් ඒ එතන එතන දක්ෂතාවය. තේරෙනවද එහෙම කියනවා? මට දැකයි තේරෙනවා කියනවා. ඒ ලෞකික ප්‍රඥාවක් අවශ්‍යයි. ලෞකිකව Tamanට ඈත් වෙන මොන හරි වැඩක් බාර දීච්චාම අවශ්‍යතාවක් ආපම ඒකත් කරන්න. ඒකත් කරනොත් පින් කරන්න යන්න එපා, බවුනෝ කරන්න බලන්න. අඩුවම දේවල් පාවිච්චි කරලා අතපය කඩා ගන්න නැතුව ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ඕනේ. ඒක රූප ධර්ම වලට ගියාට පස්සේ මේ ශබ්ද තියෙන තැන, වේදනා තියෙන තැන, හිතවිලි තියෙන තැන කොහොමද ජාම බේරගන්නේ? කොහොමද පරියන්කේ පවත්න්නේ? කොහොමද අරමුණ පවත්න්නේ? කොහොමද මේ නීවර නැති හිත පවත්න්නේ කියලා දී යටින් ගින්දර ගෙනියනවා වගේ හැම අභියෝගයකදීම උරගාලා බලන්න ඕනේ. තමන්ගේ අර අදිෂ්ඨාන ශක්ති, සද්ධා, වීරිය, සත්‍ය වගේ දේවල් උරකක උරකක බලන්න බලන්න ඇත්තටම පේනවා ඇත්තටම ওই සතිය වඩන කෙනාට බාධකොලින්ම තමයි පන්නේ හිටියේ. සතිය වඩන කෙනාට උදව් කොහොම කෙරුවක්ක සතිය වැඩෙන්නේ නැහැ. එන බාධා වලින්මයි මේක හැපි හැපි බැලෙන්නේ වෙනදාට වැඩිය මේ දුෂ්කරතාවලදී නිකන් මේ විකසිත වෙන ගතියක් එනවා. ඔක්කොම සියල්ල සතුට වෙනකොට ඔහේ ඉතින් හේ බානවා. වරදර එනකොට දුක් එනකොට ඔය මේ මේ ප්‍රාණ ජීවිතෙල් ඉඳිට ගන්න ගහක් තියෙනවා ප්‍රාණ ජීවිතය මම හිතන්නේ. බෝධිසත්වයක මන්ද නැහැ. ඒ ගහ සාමාන්‍යයෙන් තියෙන පරඩල් වගේ වේලිලා. වැහෙන උණු වතුර දාපු ගමන් කොළ පාටල නැගිටිනවා. ඒක තමයි ඒ ගහ තමයි යෝගට සාරයට ගන්නෙ ඔක්කොම අඳුරන්නේ. ඒ ගහ උණු වතුරට දාලා බලන්න. උණු වතුර දාපු ගමන් ගහ කොළ පාට වෙනවා. අර පරණදල් වගේ ඒ බාල නිකන් මේ විවිඤ්ඤ කැලක් වගේ ලෙවතුලේ තියෙන මම දැකලා නැහැ. ඒ වගේ ගතියක් තමයි විපස්සනාවෙත් තියෙන්නේ. දුක එනවනේ, කරදර එනවනේ, නැගිට වැඩ. ඔක්කොම සතුටින් යනවා ඕන දෙයක් ඕන දෙයක් කරගත්තා වැත්ත කියලා නිකන් ඉන්න. අවශ්‍යතාව වෙනකොට, කරදර එනකොට ඉතින් මේ ආයුධ ටික ගාලා ලැහැත්ති කරලා තියෙන ඉතින් යුද්ධ තමයි. එහෙම නෑ මේ මේ <clears throat> ලෞකික ඥාන. ලෞකික ඥාන වල මේ කරදරයක් වෙනකොට හේ පානා වැටෙනවා, චරිචුරු ගන්නවා, අරයට කියනවා, මෙයාට කියනවා, බේසම් ගන්නවා. පාචල්කම පෙන්නනවා. يعني බය අදුකම පෙන්නනවා. විපස්සනා නෑ. කෑකොත් සංගහිල්ලක් නෑ. රණ්ඩුවකට මේකකුත් නෑ. බලාගෙන ඉන්නවා. අවස්ථාවකට ලැබුණනේ අරින්නේ නෑ. මම මේක කරනවා කියලා විඳට වඩා චිත්තක්ෂණයක්වත් ඉවසලා තමයි අතාරින ගතියට යන්නේ. ඒයි තව විනාඩි 10ක් තියෙනවා. ආනන්ද ආනාපාන සතිය භාවනාවේ විතරක් පුත්‍රජානන්සේ විශේෂණ වචන වගේක් පාවිච්චි කරනවා සන්තෝ ආනාපාන සති භික්කවේ භාවිතෝ භාවිතකතේ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusala dhamme අන්තර්දාපේති වූප සමේති කියලා. ඒ කියන්නේ ආස්වාසේ භාවනා ආස්වාස ප්‍රසවාස භාවනාව දිගට යනවනම් එන්නෙන සාන්ත වීමයි වෙන්නේ ප්‍රණීත වීමයි වෙන්නේ කිසියම් බාහිර උපකරණ දෙයක් හරි මොනම දෙයක්වත් අවශ්‍ය ආසේචනකයි කියලා කියන්නේ වතුර දම දබා අනානා ඉන්න දෙයක් ඇත්තේ නැහැ. කසින මණ්ඩල හදන්නම් මණ්ඩ හොයන්න ඕනේ අනන්න ඕනේ වාරට ගහන්න ඕනේ මණ්ඩල හදන්න මොකක්වත් ඕනේ නැහැ නිබේම හම්බෙච්ච දේ. ආසේචන සුකෝච විහාරෝච එන්ජින් සුඛ විහරණට යනවා. ඉතින් ඒක පිළිබඳව මේ දන්නේ නැති කෙනා ආනාපානි කරනකොට එන්නේ එන්නේ එන්නේ මේක එක දිගට පවතී නැත්නම් මේක ගොරෝසුට පවතී කියලා බලාපොරොත්තු කියනවා. නමුත් වෙන්නේ එන්නේ එන්නේ සාන්ත වෙන එක. ඒක නිසා ඒකේ මට්ටම් තුනක් තියෙනවා. ගොරෝසු ආනාපානි, සුකුම ආනාපානි, සුකුමතර ආනාපානි කියලා. ඉතින් අර සුකුම මට්ටමට එනකොටමත් ඒ යෝගාවචරය මේ කතන්දරේ දන්නේ නැත්නම් ආනාපාන සංසිඳනකොට එයාට පේන්නේ ශබ්ද වැඩි වෙනවා වගේ වේදනාව වැඩි වෙනවා වගේ හිතවිලි වැඩි වෙනවා වගේ ඉතින් ඒකට අර ඉබේම අර ආනාපාන චිපුණ ට්‍රක් එක මාරු කරලා ලොකු වෙනදත් වැඩිය මට වේදනාව වැඩිනේ වේද මේ නීවරණ වැඩිනේ හිතවිලි වැඩිනේ සද්ද වැඩිනේ කියලා හිත දුර්වල කරගන්න. සරුවචන්සගේ කියමන දේශනාව හොඳට දන්නවනම් මේ තුනී වුණාට ආනාපානේ අත නැර ඒක දිගේ යනවා නම් මේක භාවනාවම ගුණයක් කියලා අර වේදනා සද්ද වැඩි වුණත් ආනාපානේ පවතින්න පුළුවන්. ඒකේ සරණ යන්න පුළුවන් කියලා බලනකොට අපිට තේනවා මේ අහක යන කුණු කන්දල් ඔළුවේ දාගන්න එකට තමයි කෙලස් කියන්නේ. ඒ වෙනකොට ආනාපාන සරණ ගියොත් අර වේදනාවල හදවල හිතිරු සද්දවල බලපෑම අඩු වෙන්න පටන් ගන්නවා. ඒක අහන්න කෙනෙක් නැහැ, විඳින්න කෙනෙක් නැහැ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කෙනෙක් නැහැ. ඒ වුණොට යාගේ ප්‍රතික්‍රියාව ක්‍රියාව ආනාපානට යොමු වෙනවා. යොමු වෙනකොට මෙයාට ලොකු සම්කිසි අස්වසිල්ලක් එනවා මේ මේ මැද මේ සෙනඟ මැද මම යන්නේ කොහොමද කියලා. නමුත් ඒකත් අසරණ කරමින් ආනාපානෙ තවත් සුකුමතර තත්ත්වයටපත් වෙනවා. පත් වෙනකොට ආයසරයක් අර වේදනාව හිතිරි ශබ්ද බහුල වෙනවා. ඒක මේ නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ඔය මේ අපේ අම්මට භාවනා උගන්නන්න ගිහිල්ලා වෙච්ච සිද්ධියක් වෙලා තියෙනවා. අම්මට කොහොමදක් කරන්න බෑ ඉඳගත්ත ගමන් නිින්ද යනවා. ඉතින් ඔය බුද්ධානුස්සතිය ආරේ මේ කරනවා. ඉතින් මම මෙනෙහි කරන්නයි කිව්වා. මෙනෙහි කිරීම කියන එක කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ, අල්ලන්නේත් නැහැ. ඉතින් අහනව ඇහුවට මොකද හිතේ හිටින්නේ නැහැ. ඉතින් අර මෙහෙම හරි මහතා ඉඳගත්ත ගමන් බෙල්ල පැත්ත කරගෙන ඉතින් ගොරොස් ගොරොස් තමයි ඉතින් ගොරවණ එක තමයි කරන්නේ. ඒ කොහොම කරගෙන ඉඳලා එක දවසක් මට විස්තරයක් කිව්වා. මෙහෙම භාවනා කරගෙන ඉනකොට මధుරයක් වැහුවා. ඉතින් දැන් අත කියනවලු මේක මෙච්චර වෙලා ඉඳලා භාවනා කරනකන් ඉඳලා ආවනේ කියලා මේ අත නැගිටලා ගහනද මේ අත උස්සගෙන දඬු වේගෙන එන හැටි හොඳටම දැක්කලු. දකින්නටම දක්වනාලු මෙනේ කරන්න කිව්වයි කියලා. කරලා නැහැ. ඍජන ඍජන ඍජන ඍජන ඍජන ඍජන ඍජන කියලා මෙනෙහි කරනකොට අරුව මේක කාගෙනම ඉතින් කුඩල් ඇල්ලුවගේ අල්ලගෙන ඉන්නකොට හිතනවලු මං අද හඩු ගාන මෙනෙහි කිරීම බල්ලෙවලා මේක ඉවර කරන්න ඕනේ. මේක කාපුදේ. කියලා වෙලා ඉතින් ටික වෙලාවක් යනකොට ඔන්න වේදන අතරilla දැන් ඉතින් බුද්ධානුසරණේ මොකද ගියාලු. ටික වෙලා කරන මේක දෙවෙනි සැරේට ඇන්නලු. ඒත් කොට නම් මොනවාක්වත් නැසුළු වාට සීරම සීලේ මොකක්වත් නැ මෙතෙන්ට මැනකන් අතේ යනකොටලු දන්නේ හරි. ඒතුළු මතක් වුණාලු මිනිහි කරන්න ඕන කියලා. දෙවෙනි සැරේත් මතක් කරලා ඉවරලා දෙවෙනි සැරේ නම් කියනවා පුදුම තරහක් එනවලු. දතර දත තියලා අහපන්න පුළුවන් තරමට තරහක් එනවලු. ඒත් මිනිහි කරාලු. මිනිහි කරකට දෙවෙනි සැරේ මිනිහි කර ඉන්නකොට අරක දැන් ඉතින් මේ කනම හූරන්න වගේ ඇහෙන්නේ. කරගෙන කරගෙන කර ඉන්නකොට ඒක නතරලා බලනකොට මෙතන සිලන්දුවක් විතරක් තිබුණා රූ කාලා ගිහිල්ලාලු. අර දෙවෙනි සැරේ කනකොට තමයි අර කිඹුලා කනවා ඉවසන්න පුළුවන්. කොහිලකට වෙන එක තමයි ඉවසන්න බැරි. යාට දෙවෙනි සැරයක් එනවා ආයෙසරයක් ආනාපාන හොඳටම සියුම් වෙනකොට අර කාය රැළ ගන්න ගන්නවා. වේදනාව වැඩි වෙනවා, ශබ්ද වැඩි වෙනවා, හිතිලි වැඩි වෙනවා. අන්න එතනදී ආනාපාන එන්න එන්න සාන්ත වෙන දෙයක් ඒක එන්න එන්න ප්‍රණීත වෙන දෙයක් කියලා ඒ වේදනාව කට්ටෙත් පැන්නට පස්සේ දිග වෙල්ලිලියක් හම්බ වෙනවා. විශාල වෙල්ලිලියක් හම්බ වෙනවා. අර අර මොන කරදර මොනවත් නැති. ඒවා තියෙනවා හරියට කියනවා ෆෘට්තලක් දැම්මා වගේ ඔක්කොම වේදනා සද්ද හිතිරි ඔක්කොම කලවමට යනවා. ආනාපානේ බොහොම සාන්ත වෙලා යනකොට තේරෙනවා මෙව්වා දාගන්නව නම් කරදර කරගෙන කරදර වෙන්න පුළුවන්. ආනාපානේ සාන්තයි ප්‍රණීතයි කියලා ගියොත් ආනාපානේ කිරි රහක් අහු වෙන්න පටන් ගන්නවා. අර නෙල්ලි ගෙඩිය කාලා කාලා කාලා අන්තිමට යන කටපැණිට හැවෙන්නේ. බුලත් ටිකක් කාලා කාලා මොළේ පැංගිරි ගහන එන්නේ කොලේ කිරි රහින්න වගේ ආනාපානේ කිරි රහක් අහු වෙනවා. එතකොට පේනවා අප්පා මේක දිගේ ඕන තරමක් යන්න පුළුවන්. පැය ගාණක් වුණා ඉන්න පුළුවන්. හැබැයි වැඩි කල් සෙනෙහස හිටින්නේ නැහැ. ඊට පස්සේ ආය ආනාපානෙ පෙන්නවා. හා දැන් නම් හරි තමයි කියලා හිතුවා. අන්න ඊට පස්සේ ආය වේදනාව පෙන්නවා. ආය සද්ද පෙන්නවා. ආය හිතවිලි පෙන්නවා. ඔහොමම කර කර මේක නිකන් මඩේ දම දම දම දම අරගෙන යන එකක් තියෙනවා. එතකොට තේරෙනවා මේක මේ විතක්ක උපච්ඡේදාය කියලා කියන්නේ එන හිතවිලි කපනවයි කියලා කියන්නේ හිතවිලි දිගේ කල්පනා කරලා මට වගේ කෙනෙකුට ඇයි මේ හිතවිලි වෙන්නේ ඇයි රාගය එන්නේ ඇයි දෝෂය එන්නේ මොකක්වත් නෙවෙයි මේ වෙනුවට මට එල්ලෙන්න කුඤ්ඤයක් තියෙනවනේ මම ආනාපාන විතරයි බලන්නේ. කියලා බැලුවොත් අර හිතවිලි නිකන් මේ කුරුම්බැට්ටි ගැලවිලා වැටෙනවා වගේ. කුරුම්බ වල්ලක කොච්චර ඇටි තියෙනවද? ගෙඩි හැදෙන කොච්චර පොඩ්ඩද? ඇටි හැලෙනවා කියන එක ගහේ දෝෂයක් නෙවෙයිනේ. ඒ හැටි. ඔය එන හැම ඇට්ටියකටම බය වෙන්න හොඳ නැහැ. මොකද හැයන ගානක් හැලෙනවා. මේ වගේ ඇටි හැලෙන්න ගන්නවා. ඒකට ආනාපානේ බොහෝම සියුම්ම අර නිකන් ඈත පේන උතුරු තරුව වගේ හෙල්ලෙන්නේ නැතුව දවල්ටයි රැටයි මේ අනිත් තරු මාරු වලට තරු මාරු වෙන්න දුව තියෙනවා. ඒකම බලන්න පුරුදු කරපු දවසේ. මේ සේරම අතහැලා ආනපන බණකේ දවසේ ඒක නිකන් සංසාරේ ඒකට වෙනකම්ම අහුවෙච්ච කුණ්‍යක් වාගේ. ලේසි අපි අතහැරලා යන්නේ නැහැ. අපි විහිං ඒක අතහැරියොත් තමයි අපිට සද්ද වේදනා හිතේ කරදර කරන්නේ. අපි ඒක අතහැරලා සරණ ගිහිල්ලා මේක අතහැරියොත් මේ ඔක්කොම ඇටි හැලෙන්න වගේ යන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා ඒක සාන්තයි ප්‍රණීතයි අසේන සුකෝච විහාරෝච මේකේ එල්ලී සිටීම. මේකටම සරණ යනවයි කියන එක කරලම දැනගන්න ඕනේ කම. එසකොට එන්ඩෙන්ටේ තියෙන ආනාපානික රබර් මේ ප්‍රත්‍යච විශයකින් බටර් කැලක් කපාන යනවා වගේ කාගෙන බහින. අදීට යන්න යන්න යන්න යන්න යන්න තීරණ පටන් ගන්නවා මේ தත්ත නිින්දෙදී එනවා ඇති අපිට. අපි දන්නේ නැහැ. නිවන් දකින්නකොට එනවා ඇති. අපිට අපි දන්නේ නැහැ. අපි ඉන්නේ ආනාපානේ උසස් ගොරෝසුම හරියේ. පුළුවන් තරම් සාන්ත වෙන්න වෙන්න වෙන්න හැම කෙනෙක්ගෙන් ආනාපානෙ තමයි තේරෙනවා බල්ලෙක්ගේ හරකෙක්ගේ පවා හුස්ම ගන්නවා නම් අඩියෙන්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ ටිකයි. ඒකට කියනවා කාය සංස්කාර කියලා. කය පැවැත්වීමේ අන්තිම යාන්ත්‍රණය තමයි හුස්ම ටික. අඩුම යාන්ත්‍රණය. ඒක තමයි බස්සපු දවසේ. කියන්නේ යන්න පුළුවන් තරම් අඩුවට බස්සපු දවසේ තේිනවා හිත නිකන් බාහිර සංඥාවලට අපි කියන මේ අරමුණු වලට හිත හිරි වැටෙනවා. ඉසල ඉසල ටිකක් ඒවා නලියලා කරදර කරනවා. අන්තිමට හිරිවැටෙනාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා. සම්පූර්ණ බලකොටුවක් මැදලා ඉන්න රජ කෙනෙක් වගේ හිතට ඉන්න පුළුවන්. ඕන්නම් ගිහිල්ලා බලකොටුව පනලා ගිහිල්ලා මේ රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස බලන්න පුළුවන්. නමුත් ඒක අයින් වෙන්නේ නැතුව ඉන්න නම් ආනාපාන වගේ කුණ්‍යක් අල්ලන්නේ ඒක දිගේම දෝනාවේ බහින්න වගේ බහින්න ඕනේ. වැස්සට පස්සේ තේනවා මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ තියෙන ඒ ඉන්ද්‍රිය ප්‍රතිපද කොටස ගලවලා අනින්ද්‍රිය ප්‍රතිපද කොටසට යන්න ආනාපානෙ වැලදිගේ තමයි බහිඳ වැස්සට පස්සේ මේකත් කියන්නේ ඉන්ද්‍රයන් හා තද ගණදුනු කරන ඇතුළටම මිච්ච හිතත් සෑහෙන ශක්තිමත් එකක්. අපි දත් දකින්න තුනක්. නිඳදි වෙන්නේ ඒක තමයි. ඉතින් ඒක අපිට අවදියෙන් බලන්න පුළුවන් අපේ හිතේ තියෙනවා ඒ වෙලාවේදී සම්පූර්ණ නිඳිටි වෙන්න වගේ විස්්‍රාම වීම ශරීර සුව වීම ඒ කියන්නේ සමබර වීම. නාම රූප ධර්ම වලත් ශරීරයේ තියෙන ලෙඩ රෝග වල සමබර වීම නිසා එවැනි තත්ත්වක ඉඳලා නැගිටතර පස්සේ පය ගානක් යනකම් වගේ අර සාන්ත ප්‍රණීත භාවයේ තියෙනවා. නමුත් ඒක මේ උපයන්න ඕනේ. උපයන්න ඕනේ කියලා කියන්නේ ආනාපානට වාංගු කරලා මේ එන දුක සැප අනිකුත් දේවල් පැත්තකට දාන්න ඕනේ. ඒව නෑවිත් ඉන්නේ නැහැ. එනවාමයි. නමුත් ඒ කොච්චර දෙයක් ආවත් ආනාපාන කවදාකවත් නතර වෙන්නේ. තියෙනවාමයි. අපි වෙලා තියෙන්නේ අර කරදර වලට හැප්පෙනවා ආනාපානෙ අතාර. අතාරින් තාරින් ආනාපානෙ අපි අතාර. සා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ ධර්මයේ අපි රැක්කොත් ඒ ධර්මයෙන් අපිව රකින. අපි ආනාපානෙ රැකගත්තොත් වේදනා සද්ද හිතෙලි මැද ආනාපානෙ අපිට ඇවිල්ලා ඊටාම ගැඹුරු සියුම් භාවන රසයක් දෙනවා. පොඩි දෙයට ආනාපානෙ අපි අනාරක්ෂිත කරොත් අපි ධර්මමය අනාරක්ෂිත භාවයකටපත් වෙනවා. ඉතින් ඒ රක්ෂණය අපිට ලබා දෙන්නේ සතිය තමයි. සතිය ආනාපානෙත් පෙන්වනවා වේදනාවත් පෙන්වනවා සද්දෙත් පෙන්වනවා හිතවිල්ලත් පෙන්වනවා අපි කොහොමද තෝරන්නේ ඒකෙන් තමයි යෝගාවචරය තේරෙන්නේ අපි අර වේදනා හිතවිලි සද්ද ගැන කතා කරොත් බංකොලොත් වෙන බිස්නස් එකක් වගේ කදාකක් ගුණයක් නැහැ අපි බලන්න ඕනේ මේ කරදර තියෙන වෙලාවේ ආනාපානෙ ඉන්න බැරිද වෙන විදිහට කල්පනා කරන්න ඕනේ මේ කොච්චර වේදනා හිතවිලි සද්දවත් හුස්ම ගන්නවමනේ හුස්ම ගන්නවනම් හුස්ම බලන්න පුළුවන් නේ කියලා අර කරදර මැදත් සම්පත් හුස්ම දිහා බලන්න යනකොට තමයි ලොකු ඇදහිල්ලක් ඕනේ ආනාපාන කියන්නේ සාන්ත දෙයක් සුන්දර දෙයක් ප්‍රණීත දෙයක් කියන එක. හැබැයි ප්‍රණීත භාවය භාවිත මනසකට මිසක් ස්වභාවයෙන් ගොරෝසු ආනාපානේ නෑ. tempat වෙනකොට අර කියන සුකුමතර ආනාපානේ තමයි ලකුණු ටික තියෙන්නේ. ඒක ඇත්තටම මේ ධර්ම ගැඹුරු ධර්මයක් වුණාට තියෙන සූත්‍ර පිටකේ නෙමෙයි. ওই බණ තියෙන විනය පිටකේ. ওই ටික තියෙන්නේ පාරතික පාළියේ තියෙන්නේ. මේ භාවනා කරනකොට සීදීනස ගන්න පිරිසකට බුදුහමතෝ බණක් කියනවා. සීදීනස ගන්න යන්නේ මේ භාවනා මේ හිත කලකිරිලා. ඒසොර කියනවා ආනාපාන පොඩක් කරන්න. ජීවිතේ සුන්දරම පැත්ත බලන්න අපිට පේන්නේ ජානපාන කියලා කියන්නේ අසුන්දරම පැත්තක් ඉඳගත්ත වෙලාවෙ තමයි අතුරු කරනවා ඉඳගත්ත වෙලාවෙ ඉඳලා සද්ද එනවා කියලා. බුදුසජාණන්සේ ඒක දෙන්නේ විනය උපකරණයක් විදිහට විතක්ක උපච්ඡේදනය වෙනස. ඒ නිසා මේ පරාජික පාළියේ ඔය සන්තෝචේව පනීතෝ තනීතෝච කියන කතාව තියෙන සූත්‍ර පිටකේ නෑ. හොඳයි එහෙනම් අපි මෙතනින් නැත කරමු. අපි ඥාතින් දීමේ ඥාතින් සිපත් කිරීමේ අපේ ධර්ම සාකච්ඡාව සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා.